දැන් යන්න පස්සේ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ පුනච පරං මේ ගිය යායන් කතා අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පායාසයති දං අපිච්ච කතා සන්තුට්ඨි කතා පවිවේක කතා සංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතාති අපරිපක්ඛාය චේතෝ විමුක්තිය අයං තතියෝ ධම්මෝ පරිපක්ඛාය සංවත්තති තී කෞරුණිය යෝගාචර මහා සංග්‍රහයෙන් අවසරයි මේ අනිකුත් උපාසක මහතුරු සම්බන්ධ කරන අපි සීතක් වශයෙන් බ්‍රහස්පති දවසේ පැයක් මේ වගේ විපස්සනා ධර්ම දේශනාවට වෙන් කරගෙන තියෙනවා අදත් අපිට අවස්ථාව සැලසලා තියෙන්නේ ධර්ම දේශනා අවස්ථාව සඳහා ඉතින් මෙතන වැඩ ඉන්න බොහෝ දෙනා දන්න පරිදි අපි මේ ධර්ම දේශනා දේශනා මාලාවක් විදිහට පවත්වාගෙන යන්නේ ඒ දේශනා මාලාවේ තේමා වශයෙන් මූලික සූත්‍රයේ වශයෙන් උදාන පාළිය සඳහන් වෙන වටිනා සූත්‍රයක් වෙන මේ ගිය සූත්‍රය අපි ඉදිරියෙන් කියාගත්තේ. ඒ සූත්‍රයේ සරුවචන් වහන්සේ විසින් සරුවචනanse වැඩ ඉන්න කාලේ යෝගාවචරයන් විසින් මුණ දෙන්න ඉදිච්ච යම් යම් අඩග්ග අතුරු අන්තරා කටයුතු වලදී ඒ යෝගාවචරයන්ට නැවත තනවා වඩාගෙන මාර්ගයට පැමිණෙන්න <coughs> විපස්සනාව සඳහා යුතු අනුග්‍රහිත පහක් සලකා බැලිය යුතු සත්පාය කරුණු පහක් මේ සූත්‍රයේ සාකච්ඡා වෙනවා. එයින් පළවෙනියම සඳහන් වෙන්නේ මේ යෝගාවචරයා කොහේ හිටියත් ගුරුවරයෙක් යටතේ හිටියත් පිට හිටියත් Tamange සීලය පිළිපදව නිතරම අදි සීලයට නැමිච්ච හිතකින් ගත කරන්න ඕනේ. දැන් ඉන්න සීලේ අඩුපාඩුකම් බලබලා ඉන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඊ ගාවට ඒව සකස් කරගන්නට අදි සීලයකට යන්න අවස්ථාව සැලසෙන්න ඕනේ. දෙක ඒ යෝගාචර නිතරම කල්යාණ මිත්‍ර ඇසුර පතන්න ඕනේ. ඒ අර සීලයයි කල්යාණ මිත්‍ර ඇසුරේ විශාල සම්බන්ධකම් තියෙනවා. යම් තැනක අපේ සීලයට බාධා වෙන අසුරක් වෙනවා ඒකට කියන්න පුළුවන් අසත්පුරුෂ ආශ්‍රය කියලා. යම් වෙලක සීලය දිනු පවුන වෙනවා නම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර අසුරා. ඉතින් ඒ නිසා එවැනි වැඩ කරන පිරිසක් එක්ක ඉන්න එක අපේ ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරපු තාලෙට වැඩ කරපු පිරිසක් එක්ක ඉන්නකොට ඉබේම සීලය අර විදියට අදි සීලයක් බවට පත් වෙනවා අදි චිත්ත අදි පඤ්ඤා භාවන හැද. එසා කල්යාණ මිත්‍ර ආශ්‍රේ දෙක දෙවෙනි සප්පාය කරනෝ දෙවෙනි අනුග්‍රහිතේ වශයෙන් මේ සූත්‍රයේදී සරුවචාන් සදාන් කරනවා වෙන විදිහකට සරුවචාන්සේ මෙතන මේ මේ ගියාම්තුරන් කියන්නේ මේ මාව අමතක කරලා පිට ගිහිල්ලා මට හොඳ සමාධිය ප්‍රත්‍යාවක් හැදේ කියලා ඔයත්තු ගියාට ලෝකේ ඉන්න හොඳම කල්යාණ මිත්‍යා මමයි කියන එක සරුවචාන්සේ නොකියා මතක් කරනවා නැවත මා ළඟට පැමිණිච්ච එක හොඳයි පැමිණුණාට පස්සේ මතක තියානින්ද මේ කල්යාණ මිත්‍ය ඇසුර ශීලයේ පමණක් දෙවෙනි වෙන වටිනා ධ්‍යාන. ඊගාවට තුන්වෙනි කාරණාව තමයි අපි මේ දේශනා මාලාවේ දැන් ගත කරන්නේ යායන් කතාන් අபிසංකේතතා චේ අபிසංකේ අபிසංකේ යායන් කතා අபிසංකේතිතා අபிසංකේතිතා අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තති යම් ආකාර කතා සරුවචනන්සේ විසින් පෙන්ලා වදාරලා තියෙනවා ඒ කතා පැවැත්වීමේ නිවනට අර කියන සීලය දැඩි කර ගැනීමට කල්යාණ මිත්‍ර ඇසුරව හරිද වැරදි කියලා දැනගන්න උදව් වෙනවා අන්න ඒ විදිහේ යායන් කතා අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පාය අபிසල්ලේකණය කියලා කියන්නේ කෙලෙස් ලියා කපා දමන වැටේ සල්හල්ලේඛණය කියලා කියන්නේ කැරට්ටලයක් අරගෙන පෙටි පෙටි ගහලා අයින් කරනවා වගේ කෙලස් පෙත්තෙන් පෙත්ත පෙත්තෙන් පෙත්ත පෙටි ගහලා අයින් කරන එකට. ඊගාවට චේතෝ විවරණ සප්පාය කියලා කියන්නේ තමන් මොන જાති පුද්ගලයෙක්ද? තමන් නිතරම හිත ආකීර්ණව පවතින මොන වගේ කෙලස් වලද කියන එක හරියට මූණ බලන කෙනෙක් කොණ්ඩේ පීරගත්ත කෙනෙක් කණ්ණාඩියක් ඇසාර ගියා වගේ ඒ තමන් සකස් කරන ලද දේ අවසාන දර්ශනේ මොන වගේද කියලා බලලා අපේ මේ මම කවුද කියන එකට විවරණය සපයන පවිවේක කතා අසංසග්ග මේ සන්තුට්ටි කතා අපිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධි කතා ප්‍රඥා කතා මේ තාක් අපි පසුගිය දේශනාවල ඉවර කරලා තිනවා ඒ අනුව අපි දේශනා 34ක් ඉවර කරනවා අද මේ විවරණේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ 36 වෙනි දේශනෙට 35 කිවරක. අද අපිට මාතෘකා වෙලා තියෙන්නේ මේ ඊගාවට සඳහන් විමුක්ති කතා කියන 8 වෙනි මාතෘකාව. ඒක 10කින් ඉවර වෙන්නේ විමුක්ති ඥාන දර්ශන කතා. දැන් මේ විමුක්ති කතා කියන එක එදිනදා විවාරේ දිනදා කියනවනම් මේ යෝගාවචර ජීවිතයේ යෝගාවචර විවාහාර ශබ්දමාලාවේ මාර්ග ඥාන අවස්ථාව තමයි සඳහන් කරන්නේ. මේ පඤ්ඤා කතා කියනකොට විපස්සනා ඥාන අපි මෙතුආකල් සාකච්ඡා කරන ආවා. ඒක සංකාර උපේක්ඛා ඥානේ ගෝත්‍ර භූ ඥානිය දක්වාම ඒ පෙරලෙන තන කඩයිම එලිපත්ත දක්වාම ඥාන කතා වලට වැටෙනවා. පඤ්ඤා කතා කියලා. අද අපිට තියෙන ඒක එහා පැත්ත ආර්ය මාර්ග ආර්ය ඥානයටපත් වෙන ඒ මාර්ගජ අවස්ථාව ඒ විමුක්ති කතා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක මම ගිය පාර දේශනාවෙදිත් ඒ ගෝත්‍ර වූ ඥාන සාකච්ඡාවන් කිව්වා මේක බොහෝ විට මූල ධර්ම වලට බර ශාස්ත්‍රීය පැත්තට බර දර්ශනයට බර පැත්තක්. මේවා නොදැකනත්තයි කියලා යෝගාවචරයට භාවනා ජීවිතයට බාධාවක් නැහැ. නමුත් දැනගෙන හිටියොත් ඒ තමන්ට බහුසුත භාවයට චින්තාමේ ඥානවලට මේකෙන් ආහාර පෝෂණය ලැබෙන නිසා යන පාරේදී මෙන්න මෙහෙමයි මේක වෙනවා ඇත්තේ කියලා හිත निराවුල් කරගන්න අදිමොක්ඛය කියන ඉදිරිය පිරිසිදු වෙන ඥානයට චෛතසිකයට ඉඳ සලකනවා. ඒක හැම වෙලාවෙදීම හරිනම් අදිමොක්ඛේ හරිනම් සුත මේ වශයෙන් වටා ගැනීම හරිනම් චිත්ත ශක්ති වැඩෙනවා අදිෂ්ඨාන ශක්ති වැඩෙනවා. ඒක නිසා මේවා සාමාන්‍යයෙන් භාවනා කරන අයට නෙලන ලද මල් වට්ටියකට පැන් ඉහින්න වාගේ වරින් වර කියලා දෙන්න කියලායි තියෙන්නේ. ඉතින් අර කලින් කියපු කතාව නැවත කියන්න ඕනේ. ඒක නොතේරුණයි කියලා, මේවා නොදන්නුවයි කියලා යෝගාවචර කමට නුසුදුසුකමක් අභෞවිකමක් නෙවෙයි. දැනගෙන හිටියොත් හොඳයි. ඒක නිසා මේක මේ ශේස්ත්‍රය දර්ශනයට බරයි, ශාස්ත්‍රීය පැත්තට බරයි, පොතේ දැනුමට බරයි. කෙසේ නමුත් මේ වාගේ විස්තරයක් ඒ කොහොමද මාර්ග ඥානයේ මුදුන්පත් වෙන්නේ කියලා පැමිණෙන්නේ ඊට පස්සේ මේ මාර්ග ඥානයටපත් වෙන්නේ කියන වගේ දෙයක් වෙන ශාසනයක වෙන ධර්මයක වෙන සංඝයා අතර වෙන පැවිද්දන් අතර හීනකින්වත් හිතන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒත් හිතන්නේ මෙවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන් අනිවාර්යෙන් මරණයෙන් මත්තේ කියලායි. දිව්‍යඥාන්සේ හම්බෙලා දිව්‍යඥාන්සේගේ අවසාන විනිශ්චය දවසේ ඔන්න යමක් වෙන්න ඉඩ තියෙනවා. එනත්තම් බ්‍රහ්මන් හම්බ වෙලා බ්‍රහ්ම හිතත් එක්ක ආද වෙන එකදී වෙන්න පුළුවන්. ඒක manuss ලෝකේ වෙන්න බෑ. මනුස්ස ලෝකෙදී මේක මේ කෙලසිලා වැඩි මේක දේව භූමියට යන්න ඕනේ ඉහාත්මේදී සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි මේ පවතින සම්මුතිය ආගම් අතර. ඉතින් එයින් ඉසෝසෝපු ආගමක් තමයි මෙලෝදීම මේ ජීවිතේදීම කරන්න පුළුවන් කියන එක තමයි බෞද්ධ නැත්නම් සරුවච්චන් වහන්සේ අපිට දීපු මානවයාට දීපු ලොකුම විපරිණාමේ ලොකුම පරිණාමේ ලොකුම රූපාන්තරණේ වටිනම තැන. ඉතින් අභාග්‍යයට සම්පන්න වගේ අනිකුත් ආගම් අතර බුද්ධ ආගම 100ට කොච්චරද පවතින්නේ? ඒ පුංචි ආගමක් අනිකුත් ආගම් බොහොම ලොකුයි කියලා කෑ ගහගෙන කරනවා වගේ බුද්ධ ආගම ඇතුළතත් මේක පිළිගන්න ප්‍රදේශයේ ලෝකයේ බුද්ධ ආගමට තියෙන තන තරම්වත් බුද්ධ ආගම ඇතුළත නැහැ. ඒක අසාධාරණ දෙයක්වත් නෙවෙයි. ඒ මොකද මේක එහෙම ඉල්ලලා ප්‍රාර්ථනා කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් මේක පුළුවන් කියන බවවත් හැකියි කියන බවවත් කටක් කරලා කියන්න පුළුවන් නම් ඒක තමයි ශාසනය වෙන්නේ. ඒකට ධෛර්යය තියෙන්න ඕනේ. ඉතින් ඒ වෙනුවට ප්‍රමාදයට වැටිලා මේක පස්සර දාන්න බණ කියනවා පස්සර දාන්න ව්‍යාපාර කරනවා පූජා විදි කරනවා කිව්වහම නරකක් නන් නෙවෙයි අපා ඒව හොඳ වැඩ ඒ වුණාට මේකට අකුල් හෙලීමක් සිද්ධ වෙනවා ඉතින් ඒ නිසා මේක බරපතලයි කියලා හෝ ධර්මයේ මේ දර්ශනයට බරයි කියලා හෝ ශාස්ත්‍රීය කියලා පැත්තකට දාන්නත් එක පැත්තකින් යනවා. අනිත් එක මේක කොච්චර තටමවත් ගන්න බෑ කියන එකක් තියෙනවා. අනිත් එක ඒ වෙනුවට අර මේ ජීවිතේ කරන්න බෑ කියාගත්තාම ගොඩක් වැඩ වගකීම් භාර ඇතගෙන කරන්න පුළුවන්කමකුත් තියෙන නිසා ඉතින් බොහෝ දෙනා ලේසියටත් පහසුවටත් මේක ඉතින් පස්සර දාන ගතිය තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ ශක්ති ප්‍රමාණය මේක හරහට අල්ලගෙන තිත්ත බෙහෙතක් අටට මේ හඳුවක් දාලා හිර කරලා පුවන් හදනවා වාගේ මේ දේ මතක් කරලා දෙන්න හදන මේකේ නිමි પરම්පරාවකට වෙන්න දෙන්න එපා. මේවා වෙන්න පුළුවන් දේවල්. ඒක නිසා බලාපොරොත්තු සහගතව මේක කරන්න ඕනේ කියන අර ප්‍රායෝගික පැත්ත ඉස්මතු කරලා දෙන්න. කෙසේ නමුත් ඒකේ ශාස්ත්‍රීය වශයෙන් ගැඹුරක් තියෙන නිසා ඉවසිල්ලෙන් මේකට සාතරව අහුම්කන් දීමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා මෙතුවා අපි කරගෙන ආපු ධර්ම විවරණ මාර්ගය මේ අවස්ථාවට උදව් වෙනවා. අපි මේ විවරණ මාර්ගය, ඒ කියන්නේ සංඛාරූපික ඥාන ඉවර වෙලා ගෝත්‍ර භූ අවස්ථාවටපත් වෙනවා. ඒ කියන්නේ එහා පැත්තට හිත නමනවා කියන එක නැත්නම් සංඛාරූපිකාවේ කෙලවර කියන එක නිදර්ශන මාර්ගයෙන් තමයි පෙන්වුවේ. ඒ මෙලව මේ මේකොට බාධක තර්ජන මාරාන්තික තර්ජන සහිත පුද්ගලයේ ඒකොඩ ඡේමයේ සාන්තිය හවුහරණය කියලා හිතලා විශාල ගැඹුරු ගඟකටපත් වෙලා පීනන්න බය නැත්නම් දන්නේ නැති කෙනෙක් එහා යුරේ හැදිච්ච ගහක මෙහාට නැමිලා තියෙන අත්තක එල්ලිලා තියෙන වැලකට හෝ අතු කෙලවරකට පයින් මේ අපේ රිලෙවෙක් පනින්නා වාගේ එහෙම නැත්නම් වඳුරෙක් පනින්නා වාගේ ඊට පස්සේ පැන්නට පස්සේ ඒක ඒ අත්ත ඒ වැල පදින්නෙම ඒ ගොඩට නමුත් එගොඩට ගිහිල්ලා ආශාන්තරාවක් බාන්න වගේ සාන්තව කරදරයක් නැතුවක පතිත කරනවා නෙවෙයි. එගොඩට ගිහිල්ලා උපරිමයට එහා පැත්තට පැතිලා ගියාට පස්සේ <clears throat> ඒ ජීවිත ආශාව ඇති කෙනාට ඒ එගොඩ යන්න උදව් කරපු ඒ අත්ත ඒ වැල හරීම තීරණාත්මක වෙලාවේදී අතහරින්න වෙනවා. අතහරපුවාම වෙවුලුම් කාලා දෙදරාගෙන ගිහිලා එගොඩ ගොඩේ පතිත වෙනවා වැව වැල්ලක පතිත වෙයිද වතුරක පතිත වෙයිද ගලක පතිත වෙයිද කියලා කියන්න බෑ. කෙසේ නමුත් මාර්ගක්ෂණය කියලා කියන්නේ අර එගොඩ ගොඩට ගිහිල්ලා අතහරින වෙලාව. මෙගොඩ ගොඩේ තියෙන බයත් එහෙම නැතුව අල්ලගෙන හිටියොත් ආපහු මෙගොඩට පැද්දෙන බවත් මෙගොඩ පැද්දුනට ආගත් ඒගොඩට යනවා. ඒගොඩට අච්චර විතර යන්නේ නැහැ දෙවෙනි සැරේ. එන්නේ එන්නේ ආයේ ගංගා මැදටයි ඇදෙන්නේ. ඒ නිසා යා කොලවරේදී අතාරිනා වගේ මේක තමයි මේ විමුක්ති අවස්ථාව කියලා පෙන්ලා දීලා තියෙන්නේ. මේ විමුක්ති අවස්ථාව මාර්ග ඥානය <clears throat> යෝගාවචරයට මේ වැටහෙනවා මෙතෙක් පැමණගෙන ගිය මෙතෙක් ගමන්ට උදව් කරපු මහ පොළවෙන් වෙන් වෙච්ච ගතියක් තේරෙනවා. පොළොව මත මේ ඇවිදින කෙනෙක් වගේ ඇවිල්ලා ඊට පස්සේ පයින්කොටම තේරෙනවා අර පොළවේ තියෙන ඝර්ෂණ වේගය අයින් වුණා නැත්නම් ආශාන්තරාවක් ඒ ධාවනපතේ කෙලවට මෙල දැන් උඩට ගත්ත බව තේරෙනවා. ඒ උඩට ගන්න බවම ගන්නකොටම තේරෙනවා මේ පොළවේ ඇවිදිනකොට තියෙන අර ඝර්ෂණය ගැටීම බර ගති මොකක්වත් නැහැ දැන්. ඒක ඊගාක වේගයෙන් දැන් වැල්ලට පයින්. නැත්නම් එහා පැත්තෙන් එන අත්තකට පයින්. පැනනට පස්සේ ඒක අරගෙන යන්නේ මේ පොළවේ ඇවිදින ගතියකට නෙවෙයි. ඒ නිසා සංස්කාරයන්ගේ නිරුද්ධ වෙච්ච ගතිය. ඒ ඝර්ෂණය, ගැටීම, අපි කියන ස්පර්ශය, හැපීම නැති ගතිය වැටෙනවා. ඒ විමුක්තිය වැටෙන මේ වැටෙන්නේ සංස්කාර වලට සාපේක්ෂව නෙවෙයි නැත්නම් සංස්කාර වල ඉඳලා ඒක දිහා බලන ගොඩ ඉඳගෙන පීනන්න කරන ගතියක් නෙවෙයි. දැන් Taman වතුරට පැන්නා වාගේ ඒ ඇතුළට බහගත්ත ගතියක් තියෙනවා. සංස්කාරයන්ගේ තියෙන ගැටුම, පීරිමැදීම, පීරීම, ඝර්ෂණය නැති තත්යකට ඇතුල් වෙච්ච බව යෝගාවචරයට තේරෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයා දන්නා තැන ඉඳලා කියන්නේ පොළවේ ඇවිදින්න දන්න මිනිසෙක් දැන් මේ පොළවේ ඇවිදිල්ලේ මේ පොළවේ තියෙන භයානකම දැකලා නොදන්නා දෙයකටයි පැනලා තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැතිකමට. ඒ වගේම නිශ්චිතතාවයකින් මම රාත්තල 80ක් බර කෙනෙක් මෙහෙමයි කියලා දන්නා කිරුම් මැනුන් දැනලා අවිනිශ්චිත තත්වයකටයි මේ සිප වැළඳ ගන්නට බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ මේ වෙන වැඩේ <clears throat> පොළවේ අයිතිකොට නම් කියන වගේ නිදර්ශන සහිතව පෙන්වන්න බැරි අනිදර්ශන තත්වයකටයි යන්න හදාන්නේ. ඒ කියන්නේ අතිරණාත්මක භයානක මේ ලෝක පැත්තෙන් බලනකොට සංකතයේ පැත්තෙන් බලනකොට කිසියම් නොදන්න තැනකට එක පාට ආයි ගාලා ඇදගෙන වැටෙන්නයි හදාන්නේ. ඉතින් ඒක නිසා මේ කියන தত্ত্বය යෝගාවචරය මේ බුද්ධ විඳින මේ කියලා පැමිණිච්ච தত্ত্বය මොනම ක්‍රමයකටවත් වචනයට ගන්න බෑ. මොකද ලෝකයාගේ වචන ව්‍යාකරණ මේ ත්‍රිපිටක සේරම පවතින්නේ පැවැත්ම පැත්තේ තමයි. ඒක සංසන්දනාත්මක ධර්මතාවයක් සංඛත ධර්මතාවයක් සංස් මේ සම්මුති ධර්මතාවයක් තමයි වචනෙන් නගන්න පුළුවන් වෙන්නේ මොකද වචනය කියන්නේ සංකතයක් නිසා. නමුත් මේ යෝගාවචරයේ සංකතයේ තියෙන සංකරස්ව භාවය කෙලසන ස්වභාවය දැකලා සංකතය ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා අන්තිමට ගිහිලා අසංකතයට පයින්නකොට වැලට පෑන දැන් වැලේ හැවත කියලා වැලත් අතාරින්න වෙනවා කියනකොට ඒ කියන தත්වය මොනම තාලකින්වත් වචනෙට නගන්න බෑ. ඉතින් ඒ නිසාත් සමහර කියනවා මේක බොරු මායාවක් කියලා. තියෙනවනම් වචෙන් නගන්න පුළුවන්. තියෙනවනම් තර්කයට පෙන්නලා දෙන්න ඕනේ. තියෙනවනම් අල්ලන්න පුළුවන් වෙන්න ඕනේ මේකේ නෑ කියලා. ඉතින් ඒ නිසා ලෝක සත්‍යය කෙරෙහි මහා අනුකම්පාවෙන් සරුවචනාංශ මේක අනිර්වචනීය බවත්, අනිදස්සන බවත්, ඒ වගේම දන්න තැනක ඉඳලා නොදන්න තැනකට යන බවත්, ගොරෝසු තැනක ඉඳලා සියුම් තැනකට යන බවත් පොදුවේ ප්‍රකාශ කරලා තියෙනවා. අන්නේ පොදු ප්‍රකාශනය භාවනා ජීවිතයේ අඩු ගන්න තුන් හතර තැනකදී යෝගාවචරයා ලාවට යන්තමට අද්දක අද්දක තමයි මෙතෙන්ට යන්නේ. අර මුලින් මුලින් අද්දගෙන තැන් වලදී යෝගාවචරයා මේ අවසාන අවස්ථාදී වගේ විපිලිසර වෙනවා, අන්‍ය විහිිත වෙනවා, අසරණ වෙනවා, නන්නත්තර වෙනවා වගේ ගතියක් වෙනවා. ඒකවල කර්මස්ථානාචාර්යවරු භාවනා මධ්‍යස්ථාන දායකයෝ සේරම එකතු කරලා උදව් කරලා එයාට මතක් කරලා දෙනවා ඔබතුමාට යෝගාවචරය කියලා කියන්නේ මෙන්න මේ ගඟ දිග ඉහළට පීනන පීනිල්ල නිසා. ලෝක සත්‍යය පල්ලෙහාට ගසාන යද්දී. ඒ නිසා ධෛර්යවන්ත වෙන්න, ওই කියන දෙයට බය වෙන්න එපා. ඉස්සරහට ওইටත් වැඩිය අනිශ්චිත, අනිර්වචනීය, අනිමිත්ත தත්ත්වයට යණ්ඩයි මේ පුහුණු කරන්න කිය කියා තල්ලු කරනවා. ඒකට තමයි සප්පාය කර්ම කියලා කියන්නේ. ඉතින් මං ගිය පාරක් දේශනාදී ගොඩක් ඒ වගේ නිදර්ශන ගත්තා. මොකද ඒක යෝගාවචරයට දිරවනවා වැටෙන නිසා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉස්සල්ලාමේ අනිදස්සන අනිර්වචනීය පැවැත්ත නෙවෙයි නැවැත්ම දක්වන එහෙම නැත්නම් නොදන් දන්නා තැනින් නොදන්නා තැනට යන තැන යෝගාචර ඉස්සල්ලාම දකින්නේ රූප කර්මස්ථානිය අල්ලගෙන. ඔය වැලකෙලිලා යහ පැත්තට පයින්නකොට වැලක හෝ දණ්ඩක හෝ දණ්ඩ කියලා කියන අත්තක හෝ කියන එක අටුවාවේ බුද්ධඝෝසාචාර්යන් වහන්සේ දක්වන නිදර්ශනයක්. ඒකේ වැල කියලා දක්වන්නේ පංචස්කන්ධේ රූප ධර්ම වලට අත්තක කෙලවර කියලා අල්ලනවනම් වේදනාගත <coughs> වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං කියලා කියනවා. වේදනාව අල්ලගෙන යාපත පයින්න පුළුවන්. සංඥා අල්ලගන්නත් පුළුවන් සංඛාර අල්ලගන්නත් පුළුවන් විඥානය අල්ලගන්නත් පුළුවන් පංචස්කන්ධය ඕන එකක්. ඒ කියන්නේ රූප වශයෙන් දක්වන රූපස්කන්ධය හෝ නැත්නම් වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමස්කන්ධය හෝ මොකක් හරි මැදින් අල්ලගෙන ඒකේ පැද්දිලා තමයි යා පැත්තට යන්නේ. මේන් ඒ අටුවාචාරින් වහන්සේත් පිළිගන්නවා බුද්ධඝෝසාචාරින් වහන්සේ පසු කාලෙන්නේ පහළ වෙච්ච විපස්සනාවට බර සුද්ධ විපස්සනාට බර ගුරුවරු પરම්පරාවල් මේකේ රූපස්කන්ධයේ වැඩි දෙනකොට වැඩියෙන් උදව් කරන බවකට පක්ෂග්‍රාහී බවක් පේනවා. ඒක මගේ ජීවිතෙත් මට එnde end end end ප්‍රත්‍යක්ෂ වේගන යනවා. ඒ නාමස් ධර්ම වලට යන්න යන්න පටල වෙන ස්වරූපේ වැඩි රූප ධර්ම වල ගොරෝසු තැන් වල ඉnde ඉnde පටල වෙන ස්වරූප අඩුයි. නමුත් ඒ යෝගාවචරයා ගෙනෙන ලද උපනිෂේ සම්පත් වල හැටියට රූප ධර්මකින් පටන් ගන්නද නාම ධර්මකින් පටන් අරගෙන එහා පැත්තට යයිද කියලා කියන්න බෑ. නමුත් මේක පිළිබඳ ඉරක් ඇඳලා පෙන්නනවා සමත යානික යෝගාවචරයා නාම රූප දෙකම මේ අපි කියනවා නම් එලිපත්තක් කරන්න එහා පැත්තට පයින්. විපස්සනා යෝගාවචරයා බොහෝ විට රූපස්කන්ධයමයි එලිපත්ත කරගන්නේ. මේක ඩයිනින් බෝඩ් එක වගේ කියලා කියනවා. පිනුන්තරාකට පණින්න ඉසලා බඩපිම්මක් ගහලා පයින් ඉස්සලා ලෑල්ලේ කෙලවර තෙපුල් ගන්නවා. අනේ තෙපුල් ගන්න කෙලවර රූප වෙන්න පුළුවන් නාම වෙන්න පුළුවන්. රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං කියලා කියනවා. අන්නේ ඒකෙදි මේ රූපස්කන්ධය දන්නා තැන සිට නොදන්නා තැනකට යෑම, ගොරෝසු තැන සිට සියුම් තැනකට යෑම භාවනා යෝගාවචරයා <clears throat> දවස් 10ක <clears throat> නතර වෙලා භාවනා කරනවනේ පළවෙනි දවස් 10 දීම අල්ලගන්න. හුඟක් දක්ෂ යෝගාවචර මොනවද මේ අල්ලගන්නවයි කියලා කියන්නේ අරමුණ බිම්බි <clears throat> මැකිලිම වේවා නාම රූප මේ ආස්වාද ප්‍රසවාසී වේවා සක්මනේදි වම දකුණ වේවා මුලින් ගොරෝසුර තියෙන වෙලාවේදී ඒ දෙකේ වෙනස්කම ඒ දෙකේ එකිනෙකට ඇති වෙනස්කම සහ හොඳට ඒක හැපෙන නාස්පුඩු පුරවාගෙන යන ගතිය උදරයේ තද බල ලෙස පිම්බෙන ගතිය වාම පොළවේ ගැටෙන ගතිය දකුණු පොළවේ ගැටෙන ගතිය වශයෙන් හොඳට ගොරෝසුව වැටෙන තාලට අල්ලනවා. ඒ අල්ලනකොට නීවරණ වලින් තද බාධාවක් එනවා. ඉතින් යෝගාවචර කියනවා නීවරණ වලට ඉඩ දෙන්නේ නැතුව නැවත නැවත මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒ ගත්ත කර්මස්ථානයේ හක්මනිනවා. වම දකුණ පරියන්කෙනම් ආනාපානෙ හෝ පිම්බීම හැකිලිම අල්ලන්නේ. මේ අල්ලගෙන ඉන්නකොට යෝගාවචරයා ඒ දක්ෂ වුණොත් කපාගෙන ඇතුළට යනවාන මේ අරමුණ බලාන ඉඳින්ද සියුම් තත්වයකටපත් වෙන බවක් විවිධත්වයේ වෙනුවට ඇතුළීම පිටවීම විවිධත්වයේ වෙනුවට ඇතුළීම පිටවීමේ සමානත්වය දකින්න පටන් ගන්නවා. පිම්බීම හැකිලීමේ විවිධත්වයේ වෙනුවට එකම වෙලාව එකම දේ බොහෝ වෙලා බලනකොට සමානත්වය දකින්න. වම දකුණු වශයෙන් වෙනස්කම දැක්කට මොකද සමානත්වය දක්. දකින්න දකින්න යනකොට මේ ධර්ම වැටහෙන්නේ සියුම් වෙනවා වාගේ එතකොට මේ යෝගාවචරයා දන්නා තැන සිට නොදන්නා තැනට යන ගමනක් පටන් ගන්නවා. ආශස් ප්‍රසස් ඉස්සරහ හොඳට වෙනස තේිනවා. පහුවෙන්න පමණ එක නොදැනී යන තැනට වගේ දෙකේ වෙනසක් නැහැ කියන තැනට වගේපත් වෙනකොටම මේ පෙන්වන්නේ ওই මාර්ග ඥානති විශාල වශයෙන් වෙන්ට හදන විශාල ජවනිකාවක පුංචි අවස්ථාවක්. මේකේ යෝගාචරය පුහුණු කරනවා සියුම් වෙන්ට වෙන්ට හොඳ සතියකින් හොඳ සමාධියකින් මේක හරි. මේක වෙන්න පුළුවන් කියලා ඒකම අපේක්ෂා කරන හෙටත් එතන වාඩි වෙන්න එහෙමම කරන්න කියලා පුරුදු කරනවා. කුරුතු කරන්න කරන්න කරන්න අරමුණ සියුම් වෙන්න වෙන්න වෙන්න රසය අඩු වුණාට භාවනාව වැඩෙනවා කියන පළවෙනි පාඩම නැත්තම් එයා කායානුපස්සනාවත් සාර්ථක කරගන්නේ නැහැ. ඒ වෙනකොට මොකද කරන්නේ? මට දැන් ආනාපාන වැටෙන්නේ නැහැ කියලා බිම්බිම ඇකිලිම කරනවා. ආනාපාන බිම්බිම ඇකිලිම වැටෙන්නේ නැහැ කියලා දෙතිස් කුණපේ කරනවා. કોઈ જાති කෙරුවක්වත් මේ ධර්මතාවය මේක මේ පෙන්ලා දෙන්න හදන්නේ මේකමයි කියලා කියලා දැනගන්නව වෙනුවට අරමුණු මානු කරනවා කියලා කියන්නේ ලිඳක් අවල වතුර ගන්න කැමති වෙන කෙනා ගැඹුරට යන්න යන්න පස් ගන්න අමාරුයි කියලා අලුතෙන් අලුතෙන් ලින්ක් කපන්න පටන් ගන්නවා වගේ. හරි ලේසි මුල් ටික ලින්ක් කපන්න ලේසි. නමුත් කවදාකවත් එහෙම කෙනෙක් උල්පතට බහින්නේ ගලට බහින්නේ. එහෙම නෙවෙයි එන්නේ අමාරු වෙන නිසා ඒ හොඳම තැනක් බලාගෙන අඩියට මෙනකම් කපන්නේ. අන්නේ වගේ ආනාපානෙ සිවුම් වෙනකොට පිම්බීම ඇකිලිම සිවුම් වේගන යනකොට වම දකුණ සිවුම් වේගන යනකොට දැනගන්න ඕනේ මේ මාර්ග ඥානදී පෙන්නන මේ පැවැත්මක ඉඳලා නැවැත්මට යන තැනක් මේ තියෙන්නේ. පවත්තම් අපවත්තම් කියන දෙකේ වෙනසයි මේ සිදුවේ. ප්‍රකට භාවයේ ඉඳලා අප්‍රකට වෙන තැනට යන්නේ. ගොරෝසු තැන ඉඳලා සිවුම් තැනට යන්නේ කියලා. ඒක සඳහා ඇති එකම එක අහවරණයි තියෙන්නේ. එකම එක විදුලි පන්දමයි තියෙන්නේ මොකද්ද මේක ලෑස්තිලා යන එක. මෙහෙම තමයි වෙන්නේ කියලා ලෑස්තිලා යන එක. ඉතින් ඒක තමයි මේ කමටහන් සුද්ධ කරන්නේ. ඒක තමයි මේ ධර්ම සාකච්ඡා කරන්නේ. ඒක තමයි මේ සුත්තමේ ඥානෙ දෙන්නේ. එහෙම ගියාට පස්සේ සියුම් වෙනකොට අර වගේ අන්දබන්ද වීමක් කලකොල වීමක් නෙමෙයි. යෝගාවචරය පොඩි ඉස්පාසුවක් ලබනවා. ඇඟට ලේ උනනවා. මේක මෙහෙම බලාන ගියොත් නම් නැතිවීමක් නෙවෙයි මේක වෙන්නේ. තියෙන දෙයම නොදැනී යාමක් සම ලකුණු පාල වීමක් නීරස වීමක් නමුත් ඒ වෙනුවට සත්‍ය සමාධිය දිනු කරොත් පිම්මක් පණින්න පුළුවන් කියලා ඒ යෝගාචරය මෙහෙම යනකොට ඒක තැනකදී ඩොක් ගාලා වගේ මොනම දෙයක්වත් මතකේ නැති නිින්ද ගියාද එහෙම නැත්නම් සී නැති වුණාද කියලා කියන්න බැරි දෙයකටපත් වෙලා ඒක පාරට ගැසිලා ආය පරියන්කට එනවා ඒකත් මොනම කෙනෙක්වත් මේ භාවනා ප්‍රතිපලයක් විදිහට පිළිගන්න ලෑස්තිත් නෑ. ඇත්ත තමයි ඒකට කාරණා රාශියක් තියෙනවා. ඔක්කොම හැම එකම වෙන්නේ භාවනා ප්‍රතිපලයක් නිසා නෙවෙයි. හැම වෙලාවෙම පෙන්වන්නේ වැරදිලා, පැටලිලා, හැලිලා කියලා. නමුත් මේ පෙන්වන්න හදාන්නේ මේ ඉස්සරහට සිද්ධ වෙන දේ සංඥා ලකුණු පෙන්නනවා. ඒක පාරට පැවැත්ම වෙනුවට අපවත්තේ පෙන්වන්න පටන් ගන්නවා. නොපැවැත්ම. නොපැවැත්මේ තියෙන අතිවිශේෂත්වය තමයි වචනෙට නම් ගන්න බැරි කම. තවත් කියනවා නම් ඒකට අස්තර විස්තර නොපවැත්ම මතකයේ රඳන එකක් නෙවෙයි. නොපවැත්ම මට අයිති වෙන දෙයක් නෙවෙයි. නොපවැත්ම කිසි කෙනෙක් මංගල වශයෙන් සලකන දෙයක් නෙවෙයි. නොපවැත්ම දකින්නේම හැලීමක්, වැටීමක්, ඇදහැටීමක්, කලබගෑනියක්, නාස්තියක් මේ යන ඉර කඩාවැටීමක් කියලා. ඉතින් එහෙම ගැසෙන්න පටන් ගන්නවා. ඒක ඇසෙන්න පටන් අර ගන්නකොට මම අර කිව්වාගේ මේක අනිවාර්යයෙන්ම මේ භාවනා නිවන් දක්වා කියන එක නෙවෙයි. හරි පාරනේ වැරදි පාරක් වෙන්න පුළුවන්. මොකද මේ අරමුණ නීරස වෙනකොට නින්දට වැටෙන්න ඇත්තටම නින්දට වැටලා උද්දත් මේ තීන මිද්ද එන්නත් ඉඩ තියෙනවා. එහෙම වුණා නම් ඉතින් ඒක එච්චර මෙච්චර නම්බුකාර විදිහට කතා කරන්න බෑ. ඒක ඉතින් තනවා වඩන්න ඕනේ. හැබැයි ඒකත් වෙන්න පුළුවන් අරමුණ නීරස නිසා මතුවෙච්ච නින්දක් නම් ලෑස්ති වෙලා ගියොත් අලබයි. එහෙම නැත්තම් සමහර වෙලාවට එහෙම ගිහිල්ලා නැගිටපු ගමන් ඒක පාරට සැකයක් මතුවෙනවා. මම ගොඩක් වෙලා සතියෙන් හිටියා. මම ගොඩක් වෙලා විතර කියා ගන්න බැරි තැන ප්‍රශ්න කියලා අර නිින්ද කියන සීතල ගතිය වෙනකොට අනිත් පැත්තට තද්ද බල ලෙස සැක උපදවලා හිත අවිෂණ ගතියට යන්න පුළුවන්. මෙන්න මේ දෙක මගාරවල මේක වෙන්න පුළුවන් දෙයක් මේක මට දැක දැක දන දන වෙන්න පුළුවන් නම් හොඳයි කියන අභි මේ වීරිය තමයි ඉතින් මේ භාවනාදි මතු කරලා දෙන්න ඕනේ මතු කර ගන්න ඕනේ. එහෙම මතු කරන ගියාට පස්සේ යෝගාචරයට තේරෙනවා මේ කියන මට්ටම ලෑස්ති වෙලා ගියොත් මේ අතරමැදි ගැසිලි නැතුව ඊට වඩා ගැඹුරු tempatuwakata. ඒකට කියනවා සංසිද්ධ වීමකට කියලා පස්සම්බණයකට කියලා පස්සද්ධියක් කියලත් වචනේ මේක සමානලට සඳහන් වෙනවා. අන්‍ය විච තාත්ත නැහැ අරමුණ නැති බව දන්නවා. නමුත් යෝගාවචරය කඹේ යවිදින්න වාගේ තනියේ දණ්ඩ යනවා වගේ මැද ඉන්නවා දැන්. වටපිට බලන්න යන්නේ නැහැ වැටෙන බව දන්න නිසා. අන්නේ தත්වෙට ගියාට පස්සේ ඒ ඉවරයි කියලා හිතනවා. ඒ ඉවර වෙන්නේ නැහැ. මේ දැන් අර රූපස්කන්ධය පිළිබඳව පැවැත්ම අපවත්තේ පැත්තට පොඩ්ඩක් පෙන්වලා දුන්නා වගේ වැඩක් මෙතන වෙලා තියෙනවා. ඒ කියන්නේ රූප සංස්කාර මේ කාය සංස්කාර සංසිඳ වීම පැවැත්ම වෙනුවට නැවැත්ම තේරුම් ගන්න අවස්ථාවක් කියලා තියෙනවා. ඒක ඉදිරියට යනකොට තමයි සමහර විටක ධ්‍යාන භාවනා කරන කෙනෙක් නම් ප්‍රථම ධානයද ද්විතිය ධානයට යනකොට <clears throat> විතක්ක ਵਿਚාර දෙකත් ওই වගේ මැකිලා යන ගතියක් එනවා. නිකන් කැලේ මැද තියෙන විලක කුලංගමන් නැති වෙලාවේ තරි තරංග නතර වුණා වාගේ හොඳට දියමත පිට පැහැදිලි වෙනවාක් වෙනවා මේ විතක්ක ਵਿਚාර දෙක නැති වෙලා. එතෙන්දිත් යෝගාවචරයට මේ හිරි වැටිච්ච තත්වයක් තමයි වැටෙන්නේ. ඔපරේෂන් එකට කිට්ටු කළා ලෙඩා හිරි වට්ටා ගත්තා වගේ ඒ වෙලාවේ දඟලන්න කරන්න බෑ නැත්තම් දැඩි නිින්දකට ගියා වගේ ඇඟ හේමම ගල් කරලා දාන. අතපය හොල්ලන්න ගියත් හොල්ලන්න බෑ. ඒක සාමාන්‍යයෙන් පේන්නේ ඔය සමාත හීනේදී අපි බය වෙනවා. දුවන්න හදනවා දුවන්න බෑ. අතපය හොල්ලන්න හදනවා හොල්ලන්න බෑ. එතකොට මහා අනි අවිනිශ්චිත තත්ත්වවලටපත් වෙනවා. අන්න ඒ වාගේ එකක් මේ මේක ඇත්තටම කය සම්බන්ධ හොල්ලන්න බැරි එකක් නෙමෙයි හිත අරමුණෙන් ගැලවෙන්නේ නැහැ කෝල ගුලියක් ගැවුවා වගේ අල්ලලා විතක්ක ਵਿਚාර වැඩ කරන්නේ නැති තත්වයකට යනවා ගත්ත අරමුණේ පමණක් ඒකෙමුත් වචී සංස්කාර කියනවා සංසිද්ධ වීමකට පත්ව ගන්න පුළුවන් බව සර්වඥාන්සිට ඉස්සල්ලාම ඒ අනිකුත් මේ අන්‍ය ආගමික මේ සාස්තුන් වහන්සේලා දාස්තුනාන්සලා ඊසින්නාන්සලා දැනගෙන හිටියා ධ්‍යාන උපදවලා තිබුණා. අතීත කාලේ බැලුවා, මත කාලේ බැලුවා, අනුන්ගේ හිත් බැලුවා මේ සේරම කරන්නේ මෙන්න මේ විදිහට හිත පුදුම විදිහට වචී සංස්කාර සංසිඳවා ගැනීම. මේ දෙකම පන්ලා ගියාට පස්සේ තමයි චිත්ත සංස්කාර නැත්නම් මනෝ සංස්කාර සංසිද්ධ වීමක් වෙන්නේ. අන්නේ සංසිද්ධ වීමට ගියාට පස්සේ යෝගාවචරයට තේරෙන්න පටන් අරගන්නේ මේ කලින් කියන කඩින් දෙක පැන්නන තන්නි ක්‍රම භාවනා වාඩි වෙච්ච වෙලා විනාඩියෙන් වගේ තන්නි ක්‍රම හුදු හිතවිල්ලක් පමණයි. කායක වැටහිල්ලකුත් නෑ මේ හිතේ නිකන් දියකඩක රැලි මාලා නගින්න වගේ දිය රේඛා මේ ජලතල රේඛා නගින්න වගේ කිලෝරක් නැතුව උලන් වදින තැනක ජලකඩක් වගේ හිතේ හිතවිලි පැන පැන පැන පැන පැන පැන තියෙනවා. ඒ වෙලාව සද්ද නැහැනවාමත් නෙවෙයි ඇහැට නෙවෙයි හිතට රූප නොපෙනෙනවාමත් නෙවෙයි නායට ගඳ සුවඳ නොදෙනවාවත් නෙවෙයි අරමුණ ප්‍රධාන අරමුණ නැතුවාමත් නෙවෙයි වේදනා නැතුවාමත් නෙවෙයි මේවා සේරගෙම කෙරෙන්නේ මේ නිශ්චල වතුර චංචලකරණ එකයි මේක නිතරම චලනය වෙනවා මූල කර්මත්තාන හිතියක් චලනය වෙනවා සද්දක හිතියක් චලනය වෙනවා වේදනාවක් හිතියක් චලනය වෙනවා හිතවිල්ලක ආවත් චලනය වෙනවා කිය සෑම තැනම මේ චලන ගොඩක් පේන්න පටන් ගන්නකොට යෝගාචරයේ අතර තේරුම් බේරුම මේක හොඳයි මේක නරකයි මේක සුභයි මේක අසුභයි මේක මංගලයි මේක දුමංගලයි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි කියන තේරිල්ල ඇති තාක්කල් සංඥාවේ පටලයි සංඥා නිකන් බිලිකොක්කක් වගේ වෙනවා බිලිකොක්ක වෙනකොට ඒක දිගෑරලා ඉදිකටක් වගේ කරගත්තාම කොහේ බහලාවුවත් පටලවිලක් නැහැ. එතකොට මේ යෝගාචර තේරුම් ගන්න වෙනවා සංඥාවක් අනිච්ච සංඥා වශයෙන් මේවා හොඳ නරක ආවත් හොඳ ඇවිල්ලා නරකට ඉඩ දීලා යනවා. නරක ආපම හොඳට ඉඩ දීලා යනවා. සාධාරණ ආපම අසාධාරණට ඉඩ දීලා යනවා. අසාධාරණ ආපම සාධාරණට ඉඩ දීලා යනවා. ධර්මයේ ආපම අධර්මයට ඉඩ දීලා යනවා. අධර්මයේ ආපම ධර්මයට ඉඩ දීලා යනවා. මේ අතර කිසිම පටලවිලක් නැහැ අතට අත දීලා අයින් වෙන පළවෙනි අගමැති අයින් වුණා දෙවෙනි අගමැතිපත් වුණා වගේ. මෙන්න මේ වගේ එකකට මායේ කිසිම මේ ඡන්දයක් ඕන කරන්නේ මේක දිහා බලහින්ට ඒ අනිච්ච සංඥා අනත්ත් සංඥා පුරුදු කරගත්ත කෙනෙක් නම් තේරෙනවා මේ සිතු අනවරතේම සිදු වෙන දෙයට පක්ෂ ගන්න කියලා තමයි අපි මේ අනවශ්‍ය විදිහට පෙට්‍රල් පුච්චන්නේ අනවශ්‍ය විදිහට අපේ රුචර්ජකම් ඉදිරිපත් කරගන්නේ පෞරුෂත්ව හදාගන්නේ මේ ಜಾති සතුරු මේ සංසාරගත සතුරු ඉදිරිකාරෝ සකස් කරගන්නේ මම අසවලා මම අහවලකට කැමති කියන හරකට කරන මේ ඔක්කොම නිකන් හුදු සංඥාවකින් පටන් ගන්න දේවල්. ඒ වගේම වේදනාව වගේක් එනවා වේලාවක මහා කරදරයක්. නමුත් දරන්න පුළුවන්. මේක මේ වේදනාව පිළිබඳ විජයග්‍රහණයක් කියලා දැනගත්තොත් සතුටක් ඇති මේක මේ මේ කූඹි ගුලක ඉඳගට වාඩිලා ඉන්නා වගේ අතරින් කනවා මෙතනින් කනවා කියලා කරදරයක් කරගත්තොත් ඉස්පාසු නැති වෙනවා. නිසා මේ වේදනා කියන සංඥා චෛතසිකයත් ලෑස්තිලා ගියොත් හොඳට ශක්තිමත් හිතකට පේනකොට ජය ගන්න පුළුවන්. අන්නේ විතර මේ වේදනා සංඥා දෙකෙන් ගැඹුරෙන් ඇතුලෙන් අපිව නලවන හැටි, නටවන හැටි, වංචනික ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙන හැටි, ඒ වාගේම සටමායාවී ගති වලින් මේවා ආවරණය වෙලා තියෙන හැටි දැක්කට පස්සේ මේකේ සංහිඳියාවක්. මේ වේදනා සංඥා දෙකේ සංහිඳියාවක්. ඒ කියන්නේ දැන් ওই රූපස්කන්ධ කතාවක් නෙමෙයි දැන් කතා කරන්නේ. වේදනා ගතන්, සංඥා ගතන්, සංකාර ගතන්, විඥාන ගතන් කියන විදිහට මේ වේදනාවගේ සංහිඳියාවක් කොයි එක තිබ්බත් සුඛ වේදනාව කිව්වත් දුකයි මොකද වෙනස් වෙන සුළුයි. දුක් වේදනාව කිව්වත් දුකයි වෙනස් වෙන සුළුයි. ඔය දෙක අඳුනගත්ත ගමන් එනවා අදුක්කම සුඛ කියලා වේදනාවකට. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා භාවනා කරත් නැතත්. ඊ දවසේ වැඩි වේලාවක් ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ තමයි. දන්නේ නැතිකමයි වෙලා තියෙන්නේ. මතකෙට යන්නේ සැප දුක දෙක පමණයි. අදුක්කම සුඛය අපවත්‍යක් නිසා මතකෙට යන්නේ නැහැ. ඒ මොඩයාවි. ඥානවන්තයා අදුක්කම සුඛය අඳුරගනව කරදර තියෙනලා ඒක කරදර තමයි කියලා ඒකෙන් ප්‍රතික්‍රියා නොකර ඉඳලා ඒක ඉවර වුණාට පස්සේ සුවසේ ගත කරනවා. ඒ නිසා අදුක්කම සුඛය අඳුනාගත්තට පස්සේ තියෙනවා ඕන කෙනෙකුට අපිට කරදර කරන්න පුළුවන් සීමාවක් තියෙනවා මොකද වෙලාවට අපි තනියම ඉන්නේ ඒ තනියම ඉන්න වෙලාවේ විවේකයේ තියෙන විවේකයේ තියෙන අදුක්කම සුඛයයි මේකට ඇසරගත දවසේ ලොකු සතුටක් ලබන භාවනාවෙම නෙවෙයි හැබැයි මේක එන්න පුළුවන් ක්‍රමේ භාවනාව නිසා භාවනා කරන අයට මේකේ ඊට වාසුකම් වැඩි. ඊට සංඥාවලත් පේන්න තියෙන්නේ මේ සංඥා ඔක්කොම අපි මේ ලෝකේ ජීවත් වෙපි කාලයට සමා සාපේක්ෂව වැඩෙන දේවල්. බොහෝ කල හිටපු එකනා බොහෝ සංඥාවල් සහිතයි කටුක කටුක බෙරි දාලා කරකවනවා වගේ මේ කුරුසෙල් තියලා යන ගැව් වගේ හෙල්ලෙන්න පෙරලෙන්න බෑ. ඉපදෙන ගමන් අපේ සංඥා කූඩේ මොකක්වත් නැහැ. ඒ නිසා අපි ඕන දැනට ගැලපෙනවා ඕන කෙනෙකුට උරතලයක් කරනවා ඕන කෙනෙකුට සුබ නිමිත්තක් වෙනවා. පොඩි එකක්. ලොකු වෙන ලොකු වෙන සංඥා වැඩි. නමුත් මේ සංඥා කියන දේවල් අපි වල්ලාගෙන ආපු දේවල් නෙවෙයි ඒව අතහැරියොත් හැලෙනවා. අන්න එතෙන්ට යනකොට ඔන්න යෝගාවචිත කියන්න බැරි තත්ත්වයට ආයෙපත් වෙනවා. එතෙන් ගියාම පස්සේ කමඨාන් සුද්ධ කරන්න ගියාම කියන්න විදියක් නැහැ. ඇද්දක වාගත්ත වෙලාව ඉඳලා ජල තරංග මාලාවක් වගේ කොහේ පේන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචර හුඟක් කලාට ඒකට කරන්නේ කමඨාන් සුද්ධ කරගෙන නැත ගන්න එකයි. <coughs> හැබැයි ඒ තරමටම යෝගාවචරය ජීුණුලා තාම මාර්ග ඥාන පාල ඥාන පාල ඥාන පාල ඥාන පාල නැහැ. යෝගාචර මේ වෙලාවේදී අවධාරණය කරලා කියනවා දිනචර්යාව කරන්න පුළුවන්කම හොල්ලන්න ගත්තොත් අසරණයි. හැමදාම දිනචර්යාව කරන්න. හැමදාම කමටහන් සුද්ධ කරන්න. හැමදාම බණ අහන්න. හැමදාම මේ කමට මේ පින්නපාත යනවා. කරන්න තියෙනවත් ටික තේරම කරනකොට තේරෙන්න පටන් ගන්නවා මේ කොයි අවුලදී වුණත් අර චලනය අර සියල්ලකේම සමරස භාවය ඕනේ ගියගුලකදී ගන්න පුළුවන්. ඕනේ සමාධියකක් තියෙනවා. ඒකට යෝගාවචරය හිතගෙනත් ඉඳගෙනත් වෙන වැඩ කරමිදුත් මේ තමන්ගේ හිතේ තියෙන මේ ප්‍රകൃතිය නිතර දකිනකොට එකම එක සාන්තියයි යාර තියෙන්නේ චර්යාවකට වැඩ කරන ගතිය. තමන් ගත්ත දින චර්යාව කඩන්න අර කයි එක මේ මා ලොකු තාන්නමාන ලාභ සත්කාර ලැබෙන දේවල් නෙවෙයි. නමුත් දිනචරියාව කරන්න පුළුවන් මොකටද කිරීම සඳහා පමණයි. කරන්නේ කරන්න ඕනකම නිසා. වෙන මොකක් අන්නේ බුදුහාමුදුරු කියපු හින්දා. බුදු වත අන්න ඒකට ඒ වත ඉතින් අමූල කර්මත්තානේ උදව් කරනවා. උදව් කරාට ඒ වගේ කිසිම හප්පලා කණ්ඩ දෙයක් නැහැ. රසයක් මොකක්වත්ම නැහැ. තියෙන්නෙම කරන්නම් වෙනුවට කරනවා වගේ. නමුත් පේන්න පටන් ගන්නවා කොයි දේ කැමැත්තෙන් කරත් අකමැත්තෙන් කරත් හිතේ ප්‍රකෘති චිත්තත් tattve සමානයි කියලා. අන්න එතනදිත් යෝගාවචරයෙන් ඇහුවොත් දැන් කොහොමද භාවනා කියලා? ඒ අමතර දේවල් කියවේ. අපි ඉස්කෝලේ යන කාලේ ඒ ඉස්කෝලෙන් අයින් වෙනකොට ඉතින් ඔක්කොම අපි වැටෙන්නේ රැකියාවල් නැති විරකියා සමිතියකට. ඉස්කෝලෙන් අසුණයි කියලා කියන්නේ නිකමෙත් තමයි. ඉතින් අපි ළඟ තියෙන පන්සල් යන ගතියක් තිබුණා. මම මේ උසස් පෙළ සමත් වෙච්චනවා දිගටම ඉස්කෝලේ ගියාම හැලිච්ච යාළුවෙක් හම්බුණා පන්සලේදී. ඒ පන්සල යන්නේ මේ පින් කරන්න නම් මම නෙවෙයි සෙනගෙන නිසා. ඊයර පස්සේ දැන් මචං මොකද කරන්න කියලා මම ආස්වාද ප්‍රසවාස කරනවා මචං කිව්වා. එච්චර තමයි කියන්නේ. වෙන මොනක්වත් නැහැ. ආනෝටි තමයි යෝගාවද කියන්නේ. මොකද ආනාපාන සතිය කරනවා කියනවා. ආනාපාන සතියවත් කරනවට නෙවෙයි හැබැයි. ඒක වැළුවත් ඒකෙත් නැහැ. ඔය ආස්වාද ප්‍රසාද දෙකවත් පේන්නේ අර චලනය විතරයි තියෙන්නේ. ඉතින් මට යාළුවා නිතරම මතක් වෙනවා. මොකද කරන්නේ මම ආස්වාද ප්‍රසාද කරනවා. රස්සා කරන්නේ නැහැ, ඉගෙන ගන්නෙත් නැහැ. අම්මලාටත් කරදරයි. ඉතින් පන්සලෙන් එක කරනවා. නිකන් ඉඳ බැරි නිසා ඔන්න ඔයගේ තැනකටපත් වෙනවා. එතෙන්දී යෝගාවචරයගේ තියෙන මේ කොඳු ඇටපෙළ වතපිලිවෙත හරියට කරගෙන තමන්ගේ මේ ආගමෙන් තමන්ට දීලා තියෙන සැකිල්ල කඩා ගන්න නැතුව අමතර දේවල් කරන්න යන්න නරකයිලා. කරපු ගමන් මේක එක එක විදිහට අවුල් වෙනවා. ආය අර ගෙවිගෙන යන සංස්කාර ආයෙෙන්ට පටන් ගන්නවා. ආය සක්කාය දිට්ඨිය වෙනවා. ආය ආත්ම දෘෂ්ටි වෙනවා. ආත්ම දෘෂ්ටිය එහෙමම නිලීන වෙන්නම දෙන්නවා. මේ ආත්ම දෘෂ්ටියක් නෑ බුදුහාමුදුරු කියපු දෙය. ගුරුහාමුදුරු කියපු දෙය. මං ඉන්න තැන කෙරණ දෙය. හරියට මොක් කරගෙන යනකොට අර සංසිඳිච්ච සංඛා මේ සංඥා වේදනා දෙක දිගින් දිගටම දිගින් දිගටම කීකරු වෙන්න පටන් ගන්නවා. එයා දැනගන්න මේ මිනිස්සයා උනන්දු කරන සුළු දෙයක් තිබ්බත් වතපිලිවත කරනවා. උනන්දු කරන්නේ නැති වුණත් වතපිලිවත කරනවා. එතකොට අර මේ වතපිලිවත කියන එකේ තියෙන සැකිල්ල අවුරුදු 2500 ගණන් පරණ දෙයක්නේ. කරන්න ගියාට පස්සේ අම්මතර ගැම්මක් එන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ එන්නේ මම කියන ගති, මගේ කියන ගති නෑ. මෙවුවා මේ චාරිත්‍ර ධර්ම ටික කෙරෙනවා. අන්න එතෙන්දිත් අර කිව්වාගේ අනිර්වචනීය තත්වයකටපත් වෙනවා. ඒ නිසා එතනක් තියෙන්නේ පැවැත්මක් නෙවෙයි. පැවැත්ම කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ පැවැත්මක්වත් විදර්ශනා ඥානවල පැවැත්මක් මොනවාක්වත් නැහැ. තමයි තියෙන්නේ කරන ටික කරගෙන කරගෙන යනවා කියා ගන්න බැරි තත්වයකටපත් වෙනවා. ලාභ සත්කාර පැත්තෙන් නම් අපි නිකම්ම බවටපත් වෙනවා. කිසිම ලාභයක් ඇති නැති වැඩක් ඔහි බොහොම ගෞරවයෙන් කර. ආන් මේ වගේ කරන්න පටන් අර ගන්නකොට ඉබේම තමන්ගේ තියෙන අය සක්කාය දිටික මම මේ දේ කරන්න ඕන මගේ අභිවෘද්ධිය බලන්න ඕන වගේ කියන දේ හේරම අයින් වෙනවා. සාධනේ ඔක්කොමලත් කිරුවේ මේකයි කියලා පොදු තැනටපත් වෙනවා. මම තනියම කල්පනා කරලා වැඩ කරනවා කියන එක හිමීට අයින් වෙන්න පටන් ගන්නවා. පොදුවේ අපිට පැවරිච්ච වතපිළිවෙත කරගෙන යනකොට ආත්ම දෘෂ්ටියක් අවශ්‍යත් නැහැ. මොකද විවස්ථාවක් තියෙනවනේ අපිට ආගන්න දෙයක් නැහැ. ආන්නේ විදිහට සංඥා වේදනා දෙකේ ගෙවි යෑම සිදු වෙන්නේ හැම වෙලාවෙදීම මේ පණ තියේදී දඩක් පීරි ගන්නවා. හරිම මේ මේ හිරි වැටෙන සුළුයි වේදනාවකින් ඉවස ගන්න බැරි එකක් නෙවෙයි. නමුත් ගෙවීමක් සිදු වෙනවා. අන්නේ මේ සෑම දෙයකින්ම උනන්දු කරවන්නේ පෙන්ලා දෙන්න හදන්නේ මේ අපවත්තේ පිළිබඳ කතාවක්. මම නෙවෙයි මේවා වෙන දේවල් නැත්තම් තියෙන විවස්ථාවේ හැටියට සම්මුතිය හැටියට ඥාන ධර්ම හැටියට වෙන දේවල් වෙනස් කරන්න යන්නේ. පැවැත්මක් තියෙනවා න්‍යාය ධර්ම වල පැවැත්මක්. සක්කාය දිට්ඨිය පැවැත්මක්වත් ආත්ම දෘෂ්ටිය පැවැත්මක්වත් මගේ රුචියවත් මගේ මනාපයවත් නෙවෙයි. වෙන දේ. ආන එතෙන්ට යනකොට තමයි මේ යෝගාවචරය ඒ අර කියන මාර්ග ඥානෙදි වගේ අර එහා කොනටම තල්ලු වෙච්ච වෙලාවකදී ඒකත් ඒ අල්ලගෙන ඉන්න වෙලත් අතාරින්න තරම් සූරකමක් කියන්න බෑ ඒකට වීරකමක් කියන්න බෑ ඒකට ඒකට කියන්නේ ධීර ගතියක් කියලා. අත හැරෙන්නේ අන්නේ විදිහට මමෙක් නැතුව පවතින ක්‍රමේ රූප ධර්මයාගේ පවතින සතර මහා භූතයන්ගේ න්‍යාය ධර්මයේ චිත්ත ධර්මයාගේ තියෙන චිත්ත නියාමයේ ඍතුයේ පවතින ඍතු නියාමයේ කර්මයේ පවතිනව කර්ම නියාමයේ ආදී ඒ න්‍යාය ධර්ම ටික පවතිනවා මිසක් අයවදියා බලන නිරීක්ෂකෙක් මිසක් ඒව වෙනස් කරන්න ඕනේ මට මේ කට්ටිය වෙනස් කරලා දෙන්න ඕනේ මොනම අයිතිවාසිකමක්වත් නැහැ මොනම චෝදනාවක්වත් නැහැ එතකොට නිකන් නිකමෙක් බවට සාමාන්‍ය ලෝකෙ පැත්තෙන් බලන නිකමෙක් බවට පත් වෙනවා. නමුත් ඒ සක්කාය දිට්ඨිය ගෙවා දැමීම ඇඟට නොදැනී සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට මේ වැල යා පැත්තටම ගියාට පස්සේ අතහරිනකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව දැකපු රූපය වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන දේවල් අනිත්‍ය වශයෙන් දැකපු එක උදව් වෙනවා. නිත්‍ය නැති නිසා මෙව්වා වවන්න තනන්න ඕනකමක් නැහැ කියලා. ඒ නිසා පංචක්කන්දේ අනිච්ඡම් පස්සන්තෝ අනුලෝමක් කන්තිම් පටිලබති කියලා කියනවා. දකින දකින රූප ධර්මයේ ආස්වාස් ප්‍රස්වාසයේ පිම්බීම ඇකිලිමේ වාම දකුණ යනකොට එනකොට කනකොට බොනකොට තියෙන දේවල් ඒකේ අනිච්ඡන්ති පස්සන්ති. ඒ වගේම වේදනා ඒ වගේ නිට්‍ය තත්වයක් නැහැ. සැප දුකට ඉඩ දෙනවා, දුක සැපට ඉඩ දෙනවා. ওই දෙක අතර මැද ඇඟට නොදැනි අධික්කම සුඛේ තියෙනවා. සංඥාවලුත් එහෙමයි. ඒ නිච්ච සංඥාව, සුභ සංඥා, ඒ වගේ දේවල් කොච්චර අල්ලගන්න හැදුවත් ඒවා නිකන් මිරිගුවක් වගේ දෙයක් අල්ලන්න බෑ. ඒකේ අනිච්ච ලක්ෂණ දකින්න. සංස්කාර කියලා මේව හදන්න හදනවා. රවුන්ඩ් දෙක හතරස් කරන්න හදනවා. හතරස් දෙක රවුන්ඩ් කරන්න හදනවා. මුලින් එන දේ අගට දාන්න හදනවා. අගට දෙන දේ මුලින් දාන මේ සේරම කරන්න හැදුවත් කොහොමදත් අන්තිම ඵලය එකමයි කියලා සංස්කාරගත කිරීම පිළිබඳව විඥානය මොකද කරන්නේ මේක රූප මේ රූපේ මේ පාඨවි මේ ආපෝ මේ තේජෝ මේ වායකල වෙන් වෙන් වශයෙන් බලන මේ වේදනා ඒක සම්පූර්ණ නාම ධර්මයක් ඒක සම්පූර්ණ වෙනස් දෙයක් කියලා ඒක වෙන විදිහකට බලන ඒකේ දුක අසුර වෙන් කරලා බලන සංඥා වශයෙන්මුත් නිත්‍ය සංඥා සුඛ සංඥා සුභ සංඥා අනිත්‍ය සංඥා අසුභ සංඥා මෙවුවා දේවල් වෙන් කරලා බලන සංස්කරණය කරපු මේ මගේ තාත්තා කරපු දේ මගේ සීයා කරපු දේ මේ මං කරපු දේ මගේ දරුවා කරපු දේ කියලා ඒ වෙනස්කමුත් බලනවා ඒක අන්තිමට විඥානේ දැකපු දවසේ රූප වශයෙන් ගත්තත් පට වියාපෝ තේජෝ වශයෙන් ගත්තත් සියල්ලටම අනිත්‍යතාවයේ පොදු ලක්ෂණක් සැප දුක වශයෙන් ගත්තත් අනිත්‍යතාවයේ පොදු ලක්ෂණක් සංස්කාර සංඥා වශයෙන් මොනවා තෝරාගත්තත් අනිත්‍යතාවයේ පොදු ලක්ෂණක් සංස්කරණය කරන සියලු දේවල් මේ උපාද ඍජුබං කියන අනිත්‍ය පොදු ලක්ෂණ කියවට පස්සේ දේවල් වෙන්කොට හඳුනා ගැනීමේ දක්ෂතාවය මේ ලෝකායත ඥාන තන්නේ කරම බුලත් පිට හපනා වගේ චුයින්ගම් පෙත්තක් හපලා ඉවරච්ච චුයින්ගම් පෙත්තක් හකු පාඩ හරිජනකම් හපනා වගේ වැඩක් මිස මොන්නම දෙයක්වත් ඇති වැඩක් නැති බව තේරෙනවා. මස්ලේ නැතියට බලුලෙව කන්නේ කියන එක තමයි බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ. වෙන විදිහට කියන්නේ නිකම්ම නිකන් සුදු පාන් පෙත්තක් කපනවා වගේ ඒ කිසිම රසයක් නැති බව තේරෙනවා. හැබැයි මේක තේරෙන වෙලාව එනකොට යෝගාවචරණ මුල් කාලේ කරපු කර්මස්ථානේ පිළිබඳ උපදේශ වෙනස් වෙනවා. ඉස්සෙල්ලා කියන්නම් ආසල් ප්‍රසවාස වෙන් කළ බලන්න, පට වියාපෝල වෙන් කළ බලන්න, එක එක ධාතු වෙන් කළ බලන්න, ඒකෙන් පස්සේ වේදනා කියන නාම ධර්ම වෙන් කළ බලන්න, සැප වෙන් කළ බලන්න, දුක් වෙන් කළ සෑම දෙයක්ම වෙන් කළ බලන්න ඉස්සෙල්ලා විඥාණයට අභ්‍යාස කරනවා. හරියට අභ්‍යාස කෙරුවොත් එයා අන්තිමට එල කියන්නේ මොකද්ද? මෙව අතර විවිධතාව වලින් පටන් ගත්තට එකම දෙයක් දිහා බොහෝ වෙලා බලනකොට හැමදේම සම ලකුණු පහළ වෙනවා. සම ලකුණ නම් අනිත්‍යත්වය. මේ සම ලකුණ අපිට පාලනය කරන්න බැරි නිසා සැපට පිටින්නේ සක්කායදිට පිටින්නේ දුකයි. දුකයි. වෙන්කල බැලුවත් දුකයි, සමව බැලුවත් දුකයි. ඒසොට විඥානයේ නඩු නැති වෙලාවක නිකම්ම නිකං නිදිනව යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් වාගේ නඩු නැත්තම් මොනව කරන්නේ විනිශ්චය කරත් ඕනේ නැහැ විනිශ්චය ශාලාවක් හොරත් නඩුකාරයත් විස්රාම ගෑයි විඥානයත් ඒ විදිහට නිලීන වෙන්න පටන් අර ගන්නවා ඉතින් මේක යෝගාවචරයට වෙන්නේ මම පෙරදුනා මම නිකන් කෙනෙකුට ගණන් ගන්න බැරි කෙනෙක් බාටපත් වුණා පච වුණා කියලා ඇත්තටම යෝගාචර මේ සක්කාය දිට්ඨිය පෙරදීම දකින්නේ ආත්ම සංඥාවේ පෙරදීම දකින්නේ නිත්‍ය සංඥා පරිදීම දකින්නේ නැහැ. ඒ වෙනුවට දකින්නේ මමයා කියලා, මගේ ආත්මය පෙරදුනයි කියලා. එක දවසක් මට මතකයි අපි ওই නාන තොටේ නාන දොලේ ඉඳගෙන ඉන්නවා මේ කතා කරන්න හොඳ නැත්නම් තමයි. නමුත් අවාසනාවට ඔගේ වෙච්ච කතාවක් මම මේ කියන්නේ. ඔගේ උඩ පැත්තේ තියෙන වගුරේ නෙළු මානෙල් තිබුණා ඒ දවස්වල. මානෙල් මලක් පිපිලි තිබුණා. තව මට වැඩි බාලහාමුදුර කෙනෙක් එතන ඉඳගෙන කිව්වා අනේ ධම්මජීව හාමුදුරනේ අපේ තරුණ ජීවිත බලන්න අවුරුදු 10 නෙමෙයි 15 නෙමෙයි 20 නෙමෙයි තන්නේ කර කැලියට නෙගෙ වෙන්නේ. මුන්නම දෙයකටත් ඇති වැඩක් නැති ජීවිත කියලා. මේ හාමුදුරුවෝ මේ පුවත්පත් කලාවෙම දන්න සාහිත්‍ය දන්න හාමුදුරු කෙනෙක්. එළියේ ඉන්න කාලේ හරියට ඒ වගේ වැඩ කරපු කෙනෙක්. හිටිය අතන ඉඳගෙන ඉෂ බාන ගමන් කියන අපේ සම්පූර්ණ ජීවිතේ නිකම්ම නිකම් කැලියට ගෙවෙනවා. කිසි වැඩක් නැහැ කියලා. ඉතින් මට තේරෙනවා මේ නිබ්බිදාව නීරසකම පහළ වෙලා තියෙන කියලා. ඊපස්සේ උඩ පැත්තේ නිලුම් මානෙලවල පිපිලා තියෙනවා. මං කිව්වා ඒ හාමුදුරණ කතා කරලා අර තියෙන පානෙල් මල කැලේම ඉපදිලා කැලේම මැරිලා යනවා. ඒකේ සුන්දරත්වයේ අඩුවක් තියෙනවා. ඒත් කැලේ මලක් ඒක සුන්දරයි. ඒක මානෙල්. කැලේ මලකුත් නෙමෙයි. එහෙනම් මට නම් පේන්නේ කැලේ පේව කැලේ මල වෙලා ගියාට අඩුවක් වෙනවා කියලා. ඉතින් මේක අර සාහිත්‍ය රසය දන්නේ කනට ආත්ම සංඥාවෙන් ලාලිත්‍ය බලන එක තමයි సౌందර්ය බලන එක තමයි පේන්නේ. මේ හැම දෙයකම තියෙන මේ වෙනස් වෙන ගතිය දැක්කොත් කලකිරීම දුක නම් එන්නේ ඒක නොදකින්න එක හොඳයි. ඒක කොහොම හරි ඒකට නිත්‍ය සංඥාව දීගෙන ඒක හදන්න ඕනේ ඒක තාත්තත් එහෙම කරා සීයත් එහෙම කරා මාත් එහෙම කරනවා මගේ දරුවත් එහෙම කරන්න ඕනේ කියලා પરම්පරාව ගෙනියන්න පැවැත්මක් හදනවා මිස මේකේ තියෙන සමානත්වයක් නම් තියෙන්නේ මුලැමැද අගේ මොකටද ඕකට සකස් කිරීම පැමිණිච්ච දේ කරලා දාන එකයි තියෙන්නේ කියන්න කියන්න කියන්න කියන සක්කාය දිට්ඨිය තමයි මේ නිරෝධයටපත් වෙන්නේ ඒකට කියන්නේ විරංජන වෙන විරජ්‍යති කියලා කියනවා විරංජන කුඩු කියලා જાතියක් දාන්නේ මල් මොහොතර තියෙන මේ රෙදි වලට විරංජන කොට දාපුවම සේරම මත ගෑලා තනි සුදු පාට මතු කරලා දෙනවා. අන්න ඒ වගේ මේ සංස්කාරවල තියෙන මේ විරංජනේ මතු වෙනකොට ආත්ම දෘෂ්ටි ඉන්න කෙනාට ඒක පේන්නේ Taman මේ කොන් වුණා, තනි වුණා, කිසි කෙනෙක් ගණන් ගන්න නැත්තටපත් වුණා, නිකමෙක් බාටපත් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා භාවනාව හරියනකොට සත්පුරුෂයා හිතන්නේ මගේ සක්කාය දිට්ඨිය කොන් වේගන යනවා. සක්කාය දිට්ඨිය තනි වේගන යනවා. විරංජනේ වේගන නිරෝධ වේගන යනවායි කියලා. නමුත් මේ නිරෝධ වෙන්නේ සංඛාරේ අනිච්ඡන්ති පස්සන්තෝ. පංචස්කන්ධේ පංචස්කන්ධේ අනිච්ඡන්තෝ පස්සන්තෝ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියනක පුරුදු වචන ඒ එක එකක් අනිත්‍ය වශයෙන් දකිනකොට ඒ පුද්ගලයා අන්තිම කෙලවරට යනකොට අනුලෝම කන්ති නමයි. අනුලෝම ඥානෙ ලැබෙනවා. මේකේ සකස් කරන දෙයක් නැහැ. ඒක සකස් කරලා ගන්න දේ සකස් නොකර ඉන්නකොට හම්බෙන දේ දෙකම එකයි. දෙකේම තියෙන වෙනස් වෙන ගතිය නම් මොකටද මේ චිත්ත පීඩාව? වෙන දෙයට යnderලා ඊගාට එන දෙයට ලෑස්තිලා ඉන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ පංචන්නං කණ්ඩානං නිරෝධේ සම්ති නිබ්බාණං පතන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. මේවා දැන් නිරුද්ධ වේගනයි යන්නේ. මේවා දැන් විරංජනේ වේගනයි යන්නේ. අනේ මේක මොනතරම් සාන්තිද මම කිසි කෙනෙකුට ඕන කෙනෙකුත් නෙවෙයි මට කිසි කෙනෙක් ඕනත් නැහැ. එවැනි සාන්තිකරණයේද මම මේපත් වෙන්නේ කියලා සක්කායදිට්ඨිය දුරුවන් වෙන්න වෙන්න ආත්ම දෘෂ්ටි දුරුවන් වෙන්න වෙන්න බලනවන සම්මත්ත නියාමං ඔක්කමති කියලා ආර්ය මාර්ග ඥානෙ ලබනවා. ඉතින් මේ වචන වලින් මම මේ ඉස්මතු කරන්න හදන්නේ මේක දෙන දෙයක්වත් උදුර්ලා ගන්න දෙයක්වත් නෙවෙයි මේ ලැබෙනකොට පයින් ගහන එක තමයි අපෙන් සිද්ධ වෙන්නේ. පඤ්ඤං පංචන්නං කන්දාන පංචස්කන්ධය කෙරෙහි Nirodhe දකින්නකොට Nirodhe දකින්නෙම මලහිරු බැස යන්නාසේ Nirodhe දකින්නකොට පේන්නෙම පාඩු පාළු ගතියක් තනි වෙච්ච පාළු වෙච්ච ගතියක් ඉතින් ඒක නැතිකරන්න මේ කරන ව්‍යාපාරයි නිවන ප්‍රාර්ථනා කරනවායි කියලා කිව්වහම ඔන්න ඔය දෙක අතර තමයි අපේ මේ මානසික රෝග කියන එක තියෙන්නේ මේ අසහනී කියන තැන හිර වෙලා තියෙන ඕන උතර. හරියට මේක තේරුම් ගත්තා නම් පංචන්නං කන්දානං අනිච්ඡත්තෝ අනිච්ඡතෝ පස්සන්තෝ අනුලෝමක් කන්තිලව. මේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා දැකපු කෙනාට නම් අන්තිම මාර්ග ඥානේ නැතන් විපස්සනා ඥාන කෙලවටම යන්න පුළුවන්. නමුත් ඊ වෙනුවට මේ වගේ විල ගියාට පස්සේ හම්බෙන මේ පාළු පාණ්ඩු ගතියක් පේන්න තියෙනවානේ. සාමාන්‍ය ලෞකික වචනෙන් කතා කරනකොට. අන්න එකේ තියෙන මේ සාන්ත ගතිය, නිරුද්ධ වෙච්ච ගතිය. දේවල් සිද්ධ වෙනවා පමණයි කරන්නෙක් නෑ රුචි අරුචිකමක් නෑ අන්න එතෙන්ට යනකොට ඒකේ තියෙන සාන්තිය නිවන දකින්නවනම් නිවිච්ච ගතිය දකින්නවනම් මාර්ග ඥානෙ මේ සම්පූර්ණ වෙනවා නැත්නම් ආර්ය මාර්ග ඥානට වැටෙනවා ඒ නිසා සත්‍ය සම 40 ආකාර භාවනා ක්‍රමයක් සඳහන් කරලා තියෙනවා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ ආදි වශයෙන් අනිත්‍ය ලක්ෂණය දස ආකාරයකට දුක්ඛ ලක්ෂණය 4 25 ආකාරයකට සහ අනත්ත් ලක්ෂණය 5 ආකාරයකට ඉතින් වගේ එක එකන එක එක දේවල් විශේෂණය වෙනවා තම තමන් ගෙන ආපු උපනිෂේ සම්පත් වල හැටියට. ඒකේ 40ටම අනිත් පැත්තක් තියෙනවා. අනිච්ඡං කියලා දකින වෙනකොට නිරෝධය දකින. මෙසින්ගේ හොඳට මම මේ මතු කරලා පෙන්නන්න හදන්නේ මේ භාවනා නොකරන එක්කනට පංචස්කන්ධය අනිත්‍යයි කියන එක ඒක සම්පූර්ණ අහඹු දෙයක් ගැඹුරු දෙයක් මේ ජීවිතේ ළඟා කරගන්න බැරි දෙයක්. නමුත් යෝගාවචරය ආස්වාද ප්‍රසවාසයේ පවා දිකට බලනිනකොට ඒක මේ සාන්ත සුන්දර සාන්ත තත්ත්වයටපත් වෙනව නොපෙන්න එපා වෙන තත්ත්වයටපත් වෙනවා කියන්නේ අනිත්‍යතාවය තමයි. වෙනස් වෙන ගතිය. ඒක කොයි අරමුණෙත් එකයි. අන්නේ විදිහට අනිත්‍ය දැකීමෙන් යන්න පුළුවන් වෙන්නේ නිවනට නෙවෙයි මේ මා මේ විපස්සනා ඥාන කෙලවරට පමණයි. යන්න යන්න යන්න යන්න අර පාළු ගතිය පාණ්ඩු ගතිය මලහිරු බසිනා සඳයා යාමේ මේ කනකොක් පාටින් මොකද්ද මේ සලුව වියන්නේ කියලා අර මේ රමිතනාත් tagore තුමා කතා තියෙන්නේ ඒ ඉපදිච්ච දරුවගේ මල මිනිය වහන්න තමයි මේ සන්නාලිය සලුව කියන්නේ. ඉතින් ඒක කියනකොටම තියෙන්නේ මල මිතරකට සකස් වෙච්ච මූණක් තමයි. ඔය නිවන මත වෙනකොටත් නැත්නම් නිබ්බිදාව එහෙම නැත්නම් Nirodhaය එහෙම නැත්නම් විරංජනය පහළ වෙනකොටත් ඒ යෝගාවචරයට වෙන්නේ මල gedරක ස්වභාවය. මල හිරු බසින ස්වභාවය. ඉතින් මේකට පස්ස ගහලා නිවන ප්‍රාර්ථනා කරනවා කියන එක අතර විශාල වෙනසක් තියෙනවා. එදි මේ විශාල වෙනස විවිධ ධර්ම උපක්‍රම වලින් පෙන්ලා තිබුණාට කෙලින්ම කතා කරන්නේ නැහැ. මොකද ඒ කතා කිරුවොත් කවුරක්වත් භාවනා කරන එකක්වත් නැහැ. මොකටද මේ කොහෙදෝ නැති මේ මේ මේ පාළු ගතියක් මල ඊට බසින ගතියක් ජීවිතයට සම්බන්ධ කරගන්නේ මෙච්චර රූප බලන්න පුළුවන් නම් ඉන්ද්‍රිය ගෝචරව මෙච්චර සද්ද අහන්න පුළුවන් නම් එච්චර සපක් කොහෙද කියලා ඒකට ඇරෙනවා නමුත් යෝගාවචරය බැහැගත්ත කෙනා කල්පනා කරන්න ඕනේ මේ වතුරේ බැහැගෙන පීනනින්ට නෙවෙයි මේ බැස්සේ ඒගොල්ලට යණ්ඩයි ඒගොල්ලට යනකොට නිවන හඳුනන ක්‍රම මේ අනිර්වචනීය වුණත් අනිදසන වුණත් හඳුනන ක්‍රම සම්මතයේ කියනවට වැඩි හොඳ නොකිය ඉන්න එක වගේ තමයි පේන්නේ කියන්නේ. නමුත් එහෙමනම් මේ මාර්ග ඥානය පිළිබඳ බණ අහන්න එපා. මාර්ගයේ සංසාර සාක්ෂාත් වීම ගැන අහන්න එපා. ඇහලා සාක් වේදාගෙන යන දෙයක් හම්බෙන්නේ නැහැ. ගෙදර ගෙනියන්න දෙයක් හම්බෙන්නේත් නැහැ. නමුත් ඉතින් නොකිය බැරි නිසා ඒ මේ බෞද්ධ හාමුදුරුවෝ පැත්තේ මට විශාල උත්කෘෂ්ඨම ඥානෙ මේ. ඒ ගැන නොකිය ඉන්න බැරි නිසා උන්වහන්සේ විවිධාකාර උපක්‍රමයන්ගෙන් පෙන්නනවා මේ දන්නා තැන සිට නොදන්නා තැනකට යෑමක් ඒක මෙතෙන් දෙනකොට හතර පස් සැරේ පස් හය සැරේ අවස්ථාවදීමුත් එකම අවස්ථාව දසදහස්වර සිද්ධ කරලා ඒ වචනේ තේරුම් ගන්න කමඨාන සුද්ධ කරන හිටපු කෙනාට නම් මේකේ තියෙන මේ විචිත්‍රත්වය විප්ලවීය ස්වභාවය පෙර නොවිරූ ආකාරය එහෙම නැත්නම් ගඟ දිගේ ඉහළට යන ගතිය පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියන එක පෙර නොඇසු නොවිරූ විදූ ධර්මයක් කියන එක වැටෙන්න පටන් ඒක නිසායි මේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකොට ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියලා ඒක තමයි ධම්මචක්ෂුෂය කියලා පෙන්ලා දෙන්නේ. ධර්මයෙන් දැක්කා ධම්මස පහළුණයි කියලා කියන්නේ යමක් පහළ වෙනවනම් ඒ සියල්ලම ගෙවි යනසොලි මේ සුබය පහළ වෙලා ගෙවෙන්නේ නැහැ. පින පහළ වෙලා ගෙවෙන්නේ නැහැ. ධර්මයේ පහළලා ගෙවෙන්නේ නැහැ කියන එකක් නැහැ. අසුබෙමයි පහළ වෙලා යන්නේ අධර්මෙමයි පහළ වෙලා යන්නේ පවමයි පහ වෙලා යන්නේ කියන එකක් නැහැ. සෑම දෙයක්ම පහ වෙලා යනවා. ඒ වුණත් ඒ බෞසුත භාවයේ සඳහාම තමයි අත්දකින්න පුළුවන්කට කියනව නෙවෙයි. මේ විදිහට මේ සියලු දේ විනිවිද දක්නා ගතිය මාර්ග ඥානයේදී හරියට අර එහා පැත්තටම ගිහිල්ලා අන්තයට ගියාට පස්සේ වැල අතාරලා ඇදගෙන වැටෙන චිත්තක්ෂණේ වගේ එක කදාකත් යෝගාවචරයට අනිත් චිත්තක්ෂණ වලින් වෙන් කරලා මේ මේ ගෝත්‍ර වූ චිත්තක්ෂණේ මේ මාර්ග චිත්තක්ෂණේ මේ ප්‍රත්‍යවේක්ෂා චිත්තක්ෂණේ කියලා අඳුරන්න බෑ කියලා කියනවා. මොකද්ද විශාල වෙනසක් වෙච්ච බව තේරෙනවා. හරියටම ගුරුත්වාකර්ෂණයේ තියෙන තැනක ඉඳලා ගල්තු ගුරුත්වාකර්ෂණය නැත්නම්ට ඇදගෙන වැටෙනවා වගේ. ඒ නිදර්ශන දෙකක් මහජීචාඩෝයේ තමන්නාංශගේ පොත ලියනකොට සඳහන් කරනවා වතුරේ කිමිතිලා හිටපු කෙනෙක් ඒක පාට වතුරෙන් ඔළුව ඉස්සුවා වාගේ හුස්ම ගන්න පුළුවන් තැනට ගියා වගේ ස්පාසාවක් ලැබෙනවා. නැත්තම් තද බල නිින්දක හිටපු කෙනෙක් අවදි වෙනවා එකපාරට. එතකොට තීරුම් අර ගන්නවා ඉස්සලා තිබුණු තත්ත්වයට වෙනස් වුණා කියන්නේ. අන්නේ වෙලාවක වගේ මේ පවත්ත ස්වභාවය නැතුව අපවත්ත ස්වභාවය යෝගාරේ චිත්තක්ෂණයට මුහුණ දෙනවා. ඒ චිත්තක්ෂණයට මුහුණ දෙනවත් එක්ක මේ යෝගාචර දරා කියා ගන්න බැරි විශාල මේ ප්‍රීතියක් නැ කයේ ප්‍රමෝදයක් පහළ වෙන්න පටන් ගන්නවා. විමුක්ති රසයක් පහළ වෙන්න පටන් ගන්නවා. ඒකෙන් කොච්චර මත් වෙනවද කියනවනම් මේ චිත්තක්ෂණය තමයි පැය ගණන් වැටෙන්න ඉඩ තියෙනවා කියන්නේ. පැයක් විතර මම මෙතන හිටියා වගේ පේනවා. ඊගාවට මේ ප්‍රීතිය නිසාමත් මේ මොකද උනේ කියන ප්‍රතිවේක්ෂාව සිද්ධ වුණත් ඒක වටහා ගන්න බැරි වෙන තත්ත්වෙ ඉඳී කියනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද වාඩි වෙන වාඩි වෙන වාරයක් පාසා හරියන පරියන්කොල මේ දේ නැවත නැවත සිදු වෙන්න පටන් ගන්නවා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? පළවෙනි සැරේ මාර්ග ඥානේ පහළ වෙලා ඊගාට හිත ආයෙ වැටෙන්නේ සංස්කාර වලට. ආයෙ වැටෙන්නේ රූප වේදනා සංඥා සංකාර වලට. නමුත් දැන් දන්නවා මෙවුවා හුදු මායම් බව. මෙවුවා හුදු මායා ලීලා පමණක් බව මේක අල්ලගෙන ආයෙ මම කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මය කියාගන්නට යයි නමුත් නොබෝ වේලාවකින් ඒ දිරච්චලනුවක් බව දැනගන්න. ඒසා එක චිත්තක්ෂණයක යෝගාවචරය ඒ ගොඩ දකින්න. ඒකට දැක්කට පස්සේ ආයෙ මෙගොඩට ආවට දැන් ඒ යෝගාවචරය ඒගොඩටත් අයිතිවාසිකම් තියෙන මෙගොඩටත් අයිතිවාසිකම් තියෙන කෙනෙක් නිසා මේගොඩ විතරක් හිර වෙලා ඉන්න හිරකාරෙක් නෙවෙයි. ඒ නිසා විසංඛාරගත தത്വෙට හිතපත් උනාට විසංඛාරගත தത്വයේ හිත ඒක ඇත්තටම හිතක් නෑ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒකෙදි කාලයක් සහ දේශයක් නැතිව එතන චිත්තක්ෂණ වශයෙන් මැනලා කියන්න බෑ. මෙච්චර ලොකු එකක් කියන්න බෑ. එතෙන්දි ගිහිල්ලා ආපහු මෙහාට ආවට පස්සේ ඒ යෝගාවචරයට පේන්න පටන් ගන්නවා මනුස්ස හිතේ මේ පේන උපමා උපමාන වලට වැඩිය වෙන උපමානයක් තියෙන බව. වෙනම ඩයිමෙන්ෂන් එකක්. shifting of the paradigm dimension එක මාරු වෙන එක තේරෙනවා. ඒක hina යනතාවට නැත්තම් ගොඩ උපමාවකට පෙන්වන්නේ ගෙම්බි පැටව දාලා පිටර දාලා ඒ මේ ඉස්කෙඩියෝ ඇසුරු කරනකොට ලාස්ස ගණන් ඉස්කෙඩියෝ පහල වෙන එක වතුර වගේ. ඉතින් ඔක්කොමලා අම්මා දකින්නවලු. මහා ගෙම්බි දකින්න. හැබැයි මහා ගෙම්බිගේ තත්ත්ව වෙනයි. ඉස්කෙඩියා මාළුවෙක් වගේ තියෙන. ඉතින් වරින් වර වරින් වර ඒ මහා ගෙම්බි කාලයකට නොපෙනී යනවා. ඉතින් අර ආවට පස්සේ මේ ඉස්කෙඩිය වහනවලු අම්මා ඔබ කොහෙද ගියේ කියලා. ඒක කියනවා මම ගොඩ බිමට ගියා. ඉස්කෙඩිය කියනවා මොකක්ද අම්මා ගොඩ බිම කියන්නේ. ඒක කියනවා මේ ගොඩ බිම කියලා කියන්නේ මගේ වතුර නැති සම්පූර්ණ වාතයේ තියෙන තැනක්. ඒකේ මෙහෙම පියාසර කරන කුරුල්ලෝ ඉන්නවා. කෑම જાති තියෙනවා. මම එහෙට ගිහිල්ලා වරින් වර ඒ කුරුමිනියෝ පැස්සෝ අල්ලගෙන කාලා එනවායි කියලා. ඉතින් අර මේ මේ ඉස්කෙඩිය එක එකයි මෝනෙන් බලන්නේ කියලාලු අම්මා අපේව පිනවන්ට නලවන්න උරතල් කතා කරනවා. සුරංගනා කතාවල වතුර නැතුනොත් මැරෙනව නේද? අපි කොහොමද අපිට පුළුවන් වතුර නැතුව ඉන්න? අම්මා කොහොමද එනම් වතුර නැතුව ඉන්නේ කියලා. ඉතින් අර දරුවෝ ඔක්කොමලා හිතනවලු මේ අම්ම නලවන්න අපි කරන කතාවක්. ඉතින් ගෙම්බිටත් යනවලු අමුතු hinaවක් ඒ වෙලාවේ. උඹලත් කාදරට එන්නේ යයි. ගිය දවසට තේරුම් ගනි වතුරෙම නෙවෙයි මේ ජීවිතේ තියෙන ගොඩක් පුළුවන් මම උබේ ජීවි කියන එක තේරුම් ගන්නවා වගේ මේ ඒගොඩට ගියේ එකන අර මේගොඩ විතරක්ම දැනගෙන මේ මේ වතුරේ පියාසන කුරුල්ලොත් නැහැ වතුරේ මැස්සොත් නැහැ නිසා මම මැස්සෙක් අල්ලගන්න එළිය ගියයි කියලා කිව්වහම හිතන්නේ මේ පොඩි දරුවෝ නලවන්න හුරංගනා කතා කියනවා. නිසා සරුවචනසේ දේශනා කරපු බොහෝ දේවල් විද්‍යාඥයෝ බැහැර කරනවා. ඒක මනින්න බැරි නිසා තහ ප්‍රමාණ කරන්න බැරි නිසා. ප්‍රමාණ කිරීම සහ මැනීම තියෙන්නේ පැවැත්මේ තමයි. ව්‍යාකරණයේ තියෙන්නේ පැවැත්මේ තමයි. sannivedanaya තියෙන්නේ පැවැත්මේ තමයි. ආලවට්ටම් තියෙන්නේ ඔයි කියන අපිච්ච කතාව වෙනකොට මහිච්ඡතාවයේ තියෙන්නේ සන්තුට්ටි කතාව වෙනුවට දුක තියෙන්නේ. පවිවේ කතාව වෙනුවට ගැලී තියෙන රසාවල් මේ දේවල් වල ව්‍යාපාර වල ඇලි ගැලී වාසය කරන ගතිය තියෙන්නේ. අසංසග්ගතාව වෙනුවට සංසර්ගය තියෙන්නේ. ඒ වගේම විරි ආරම්භයේ වෙනුවට හිත වටන වැඩ තියෙන පැවැත්ම. අර කියන අල්පේච්ඡ භාවය, අසන්තුට්ඨ භාවය, පවිවේක භාවය, අසංසග්ග භාවය, විරි ආරම්භ ධාවේ අනිවාර්යයි අපවත්තයි. මොකද ඒක ධර්මතාවයෙන් කරලා දෙන්නේ. අපි තටමනව නෙවෙයි. පුද්ගලයෙක් නෙවෙයි. ඒක සක්කාය දිට්ඨියෙන් තොරවම මේ ආත්ම ශක්තියෙන් තොරවම කෙරෙනවා. ඒක ඇත්තටම නියම පදම. මේක කරන්නේ සංකර කරගත්ත පදමක් මගේ රුචියට මගේ මන අපිට සකස් කරගන්න. සකස් කරගන්න කරගන්න සත්‍යයෙන් බැහැර වෙනවා. සමතුලිතතාවයෙන් බැහැර වෙනවා. ඉතින් අපි කියනවා ඒ බැහැර වෙච්ච සමතුලිතතාවය බැහැර වෙච්ච සම්මතියේ ඒ විදිහටම පවත්වන එක තමයි අපේ પરම්පරාව කරන්න ඕනේ. මගේ දී මගේ දරුවෝ කරන්න ඕනේ. මගේ අප්පා කරුවෙත් ඒකමයි. සීයා කරුවෙත් එහෙම මොකද ඒගොල්ලෝ ටිකක් මධ්‍යන්නේ බැහැරව ගියා. මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැ. ඒකම දිගට යනවනම් ඔන්න පැවැත්මක් කියලා කියනවා. ඒ කියන්නේ තකතිරුකමේ පැවැත්මක් මිස වෙන එකක් නැහැ. අපවත්තේදී කිසිම පැවැත්මක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එතකොට අර මේක අයිතිය කියන්නේ කෙනෙක් නැහැ. මේක තියාගෙන ලාභ සත්කාර ලබන්න කෙනෙක් නැන්සා හුඟව දෙනෙක් හිතනවා ඒ මේ නොදන්න දීකට වැඩිය දන්න කණවැන්දුම්කම හොඳයි කියන. ඉතින් මේකෙදි තියෙන ඇත්තටම පැහැදිලි භාවනා කළාට මොකද මේක තේරුම් ගන්න ගතියක් අපි කියන මේ සම්මිය දෘෂ්ටිය පිළිබඳව යෝනිසෝමනසිකාරය පිළිබඳව සතිය පිළිබඳව අන්ත දෙක තේරුම් ගැනීම පිළිබඳ විශාල දෙයක් තියෙන නිසා මේක හුදුම හුදු දාර්ශනික දැක්වීමක් හෝ හුදු මේ ශාස්ත්‍රීය කතාවක් නෙමෙයි. භාවනා කරපු කෙනාට මේ දේ තේරුම් ගන්න නැතුව භාවනාවේදී මේ නොදන්නා තැනට යනකොට බය වෙලා දෙක අරිනවනම් ගුරුවරයා මාරු කරකට වෙන තැන් වලට යනවනම් ඉන් කවදාකවත් යන්න හම්බෙන්නේ නමුත් අර ඇතුළත තියෙන ඔලොමල ගතියක් තියෙන මගේ ගතිය මට මේ රුචිය ලබනවා මගේ මේ දේ කරගන්නවා මේ දේ සම්පූර්ණ ඉන්ටර්නල් කියලා තියෙන අර ඔලොමල සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය අනේ ඒ මිනිස්යාට ඒ වැඩ කරන කෙනාට කියලාම වැඩ කරනවත් නෙවෙයි වංචනිකව වැඩ කරනවා හැබැයි ඒක කියනකොට එළියට එනකොට ඒකට ෂට ගති කියනවා මායා ගති කියනවා ඒ ෂටගති මායාගති නැත්තම් සක්කාය දිට්ඨියක් තියෙන්න බෑ. ආත්මයක් තියෙන්න බෑ. සා සෑම කෙනෙක්ගේ මල්ලේ පඩි මඩිසලේ කිල්ලෝටයක් තියෙනවා. හැම කිල්ලෝටම හුණු තියනවා වගේ හැම කෙනාම දැනගන්න ඕනේ අපේ තුල දැන හෝන දන වංජනික ධර්ම ක්‍රියාත්මක වෙනවා. මේ ෂට මායාව ගති තියෙනවා. අන්න ඒවට හරහා යෑමක් තමයි මේ සක්කාය දිට්ඨිය කඩනවා කියන්නේ. හරහා යෑමක් තමයි ආත්ම දෘෂ්ටිය කඩනවා කියලා. ඒ නිසා අපි පොදු නියාමයකට යට වෙන්න දිනචරියාවට යට වෙලා රුචි වුණත් අරුචි වුණත් මූල කර්මත්තෙන් පෙන්ුණත් නැතත් කමඨාන් සුද්ධ කරන දෙයක් තිබුණත් නැතත් ඒ චාරිත්‍රය එකම්ම කරගෙන යනකොට අනිවාර්යයෙන්ම ඇදගෙන යන්නේ ඔතේ. ඒක නිසා මේ මග්ගඥාන අවස්ථා ශාස්ත්‍රීය තමයි. නමුත් දැනගෙන හිටියොත් බහුසුතව කොච්චර දැනගෙන ඉන්නවද කියලා කියනවනම් ඒ ගෝත්‍ර භූ කියන චිත්තක්ෂණ ඊගාට මග්ග චිත්තක්ෂණ ඊගාට පච්චවික්ක චිත්තක්ෂණ වෙන් වෙන් වශයෙන් පවා දැනගන්න තරම් ශක්තියක් එන්න පුළුවන් කියලා තියෙනවා සුතමේ ඥානය කියත්තා. සුතමේ ඥානියත්තන්න වෙනසක් වැටහෙනවා. බණ අහනකොට විතරක් එහෙම දෙයක් වෙලා තියෙන කෙනෙකුට නම් මෙන්න මේ වෙන්න ඇති කියන හැඟීමක් පහළ වෙනවා. නමුත් ඊට පස්සේ එන පච්චවික්ක ඥාන වලින් තමයි මේ ඇති වෙච්ච මග්ග ඥානය අපි තහවුරු කරගන්නේ ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු ඊගාවෙකටත් මේ දසකතා වස්තු වල තියෙන විදිහට විමුක්ති ඥාන දර්ශන කතාව දැන් අපි කියන විමුක්ති කතාව ඒකෙදිත් අපි කොහොමද මේ වගේ දෙයක් ඇති වෙච්ච කෙනෙක් එක තහවුරු කරගෙන ඊගාව මාර්ග ඥානට යන්නේ ආදී වගේ අවශ්‍යතාවයන් සාකච්ඡා කිරීමට ඉඩ තියලා අද විමුක්ති ඥාන කතාව පිළිබඳ දේශනාව මෙතනින් සමාප්ත කරනවා. ඉතින් සියලු දිනාට මේක ධෛර්යයක් උනන්දුවක් වාටපත් වෙලා තමන් කරගෙන යන වැඩේ මේ පඤ්ඤා කතාවෙන් අතර නොවි විමුක්ති කතාවකින් ඉවර කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා. නිසා ඥාතින් ජීවත් කිරීමට කලින් කියන්න කරන්න දෙයක් තියෙනවා අපි ඒකට සුළු වේලාවක් අරගමු එහෙම නැත්නම් අපි ඒක තුලා චාරිත්‍රානුකූලව දිව්‍යන්ත පින්දීමේ ඥාතින් ජීවත් කර ගැනීම නිසා අපි පරමාර්ථ ජීවත් කර ගැනීම ධර්ම දේශනා සම්මත සතිවාරයේ සමාප්ත කරන කියලා යෝජනා ප්‍රශ්න නැහැ කියන අදහසින් ඊතාවතාචාති භාතත් ධර්ම පිළිගන්න. ඊතාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊතාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාලට්ඨා ච බුම්මත්තා ඊවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ඨා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මණ්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා භුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා භුන්තු ඉදං වූ ඥාතිනම් හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදෝ අතං සමාදෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය